දෛ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි අපි අදත් නැත්නම් තුන්වෙනි වතාවටත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ආරාධනා කරමු ලීනිගේ මහත්තයාට ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව හොඳින් කෙරීගෙන යාමට පටන් ගන්නායි නැත්නම් පසුව හිස මුදුනේ සිට පහළට කන සහ නාසය දෙසට සංවේදනා දැනීමට පටන් ගනී. එම අවස්ථාවේදී එම සංවේදනාවන් මෙනෙහි කිරීමේ වරදක් නැද්ද? පෙරුවන් සරණයි. අවශ්‍ය වෙන්නේ මෙනෙහි කරන්න අවශ්‍ය වෙන්නේ යම් කිසි දෙයකට අවධානය යොමු කරන්න ඕනෙච්චාම විතරයි. යම් කිසි දෙයකට මානසිකාර්ය යොමු කරනවා. ඉතින් මේ අහ කන දේවල් වලට මානසිකාර්ය යොමු කරනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම වම දකුණෙන් හිත ඇදලා දාන්න හදනවා. ඒ නිසා මේ අහ කන දේවල් ලන්දර දාගන්න ඇදලා දාගන්න එපා. ඒව එනවනම් ආදින්. දැනගන්නවා මම සක්මන් කරන්නේ ප්‍රධාන කර්මස්ථානයේ වම දකුණ එහෙනම් තමයි ඇවිදිනවා කියන ඉරියව්ව. එතකොට මේ සංවේදනා එනවා, සද්ද ඇහෙනවා, රූප දැනෙනවා. ඒ ඒ අප්‍රධාන 아무ත්ෝ ප්‍රධාන 아무ත්ත පැත්තකට කරලා මෙනේ කරන්න හැදෙන්න යෑමෙන් තමයි ඕගොල්ලන්ට දික්කසාද වෙන්න වෙලා තියෙන්නේ. පෞල් ජීවිතය කියන එක තේරෙන්නේ නැත්නම් ඕක නිසා. ප්‍රමුඛතාවයකට ප්‍රමුඛතාවය දෙන්නේ නැත්නම් ඒ මනුස්සයා හොඳ නායකයෙක් නෙවෙයි. ප්‍රමුඛතාවය අඳුරන්නේ නැත්නම් Taman කළ යුතු ප්‍රමුඛතාවයට ප්‍රමුඛතාවය දෙන්නේ නැත්නම් ඉතින් ප්‍රශ්නයක් තමයි. මේකෙදී ප්‍රමුඛතාවය තියෙන්නේ වම දකුණ ඒක කැඩිලා ඒක නැති වෙලා sannivedana ආවනම් ඉතින් මෙන්න ඒක කරට කමන්නේ නැහැ. මොකද ඒක තියෙනවා නම් ඒක පේනවා නම් මේ පිටේ එන ඔක්කොම සතියේ තියෙන බාට ලකුණු තමයි. නමුත් ආරාධනා කළා වුණා නෙවෙයිනේ. ඒ ආරාධිත අමුත ප්‍රධාන අමුත ඉඳද්දී අවසේ සමුත්තන සලකන්න ගියොත් ප්‍රධාන අමුත අනිවාර්යයෙන්ම තරහ වෙනවා. ප්‍රධාන අමුත කියන්නේ බල බලවතෙක්. ඉතින් ඒක ඒක බුදුහාමුදුරු දීපේකනේ. මම දකුණ බලන්න කියලා. ඒකට සංනිවේදනය එක හොඳ දෙයක් හැබැයි. ඒක මම කියන සංනිවේදන දැනෙන එක හොඳ දෙයක්. මොකද කයේ මේ සංවේදී බව වැඩි වෙලා ඉදරන් ප්‍රනීත වෙලා. එතකොට හැම එකක්ම ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක එන්නේ එන්නේ ප්‍රධාන කර්මස්ථානයේ තව තවත් ගරු කරන්න. ප්‍රධාන කර්මස්ථානයේ ළඟ ළඟ ඇසුරු කරන්න. එතකොට භාවනාවක් අද්දාවත් කැඩිලක් වෙන්නේ නැහැ. කමටහන් කවදාකවත් සුද්ධ කරන්න ඕන වෙන්නේ නැහැ. තමන්ටම තේරෙන්න පටන් ගන්නවා. ගරුතර ස්වාමින් වහන්සේ මෙම ප්‍රශ්නය ඊයේ ධර්මදේශනාවට සම්බන්ධවයි. ඔබ වහන්සේ ප්‍රකාශ කළ පරිදි යම් දෙයක් හේතු නිසා හටගෙන එය තවත් හේතු වල බලපෑමෙන් ඒ නැති වී යන බව අපි භාවනා වැඩසටහනදී අද්දුටු වෙමු. උදාහරණයක් ලෙස වේදනාව හටගෙන නැතිවීම කැසීම් ආදී ඇති වී නැතිවීම දැක්විය හැකිය. අපගේ ගැටලුව වන්නේ ඉහත් සිද්ධි වලට හේතු සාධක ගැන තවදුරටත් අවබෝධ කරගන්නේ කෙසේද යන්නයි. කෝෂන් ඉෆෙක්ට් ඔබ වහන්සේට දීර්ඝාස ප්‍රාර්ථනා කරමි. ඔයකෙදී ඒ ක්‍රමය බුදුහාමසෝ පෙන්ලා දීලා තියෙන්නේ ආසේවන ප්‍රත්‍ය භාවිත ප්‍රත්‍ය බහුලීකත ප්‍රත්‍ය කියලා. දැන් මේ අන්තං අපි අර බුදුහාමසෝ කියපු වචනේ ඇසුරු කරලා බලනවා. වේදනාවක් ඇති වෙච්චාම ඒ වේදනාවට කිසිම ප්‍රතිකර්මයකින් තොරව වේදනාව එහෙම නැති වෙනවද? පුංචි වේදනා. ආශාසයේ කිසිම හේතුවක් අපි දන්න හේතුවක් නැතුව මතුවලා 100%ක්ම නැති වෙනවා. සංඥාත් මේ වගේ. සංස්කාරත් මේ වගේ විඥානත් මේ වගේ. ඉතින් මේක දැක්කට දැන් ඕන්න අපි අත් දකින්න පටන් ගන්න. ඒකට කියන ඇසුර කියලා. ඒකට ආසේවන ප්‍රත්‍ය කියන්නේ. මේ ආසේවන ප්‍රත්‍ය ඇති කරගන්නේ කොහොමද දුෂ්කරයි. මොකද අපි මේ විදිහට බැලුවේ නැත්නම් අපිට වෙන්නේ වේදනාවක් ආපම බාම් ගන්න ඕන. වේදනාවක් ආපම අත ගන්න ඕන. වේදනාවක් ආපම බෙහෙත් කරන්න ඕනේ කියලා නෑ. එකම වේදනාවකටත් එහෙම අවශ්‍ය කරන්නේ නෑ. ඒවා එකෙම නැතිලා යනවා. අර වේදනාව තියෙන වෙලාවේ තවත් අතුරු ආන්තර එනවට අපි යම් යම් ප්‍රතිකර්ම කරාට පුංචි පුංචි වයිද හොඳට දැනගන්න පුළුවන් මේ වේදනාවල් එන්නේ යන්න ප්‍රතිකර්ම කෙරුවොත් නතර වෙනවා ප්‍රතිකර්ම නොකර යන්න හරි සංඥා එන්නේත් යන්න ඒකේ ගලිය කොටලා තියාගත්තොත් පිටි වල ලියන්න පටන් ගත්තොත් ඉතින් නතර වෙනවා මේක දැනගත්තට පස්සේ මේක භාවිත කෘත්‍ය කරනවායි කියලා කියන්නේ භාවනා කෘත්‍ය කියලා කියන්නේ මේක ලක්ෂ වාරයක් වෙන්න දෙනකොට එන්න අදාළ හේතුව බොහෝ ඇසුරෙන් පේන්න පටන් ගන්නවා. බොහෝ ඇසුරට භාවනාව කියලා කියන්නේ. ඉස්සලා ඉස්සලා ඇසුරට ආසේවන ප්‍රතිගාඩ භාවිතාව. ඒකට භාවනාව කියලාත් කියනවා. ඒක දැක ගන්නා සුලෝ භාවනා කරනවා. ඒකට තමයි තේරෙනවා දකින්න දකින්න වෙලාවෙ අර කියප එක සත්‍ය වෙනවා. මූල ධර්මයේ සත්‍යයි. චින්තාමය ඥානයේ සත්‍යයි. ප්‍රත්‍යක්ෂය සත්‍යයි. ඊට පස්සේ ඒක බහුලීගත කරන්න තමයි අපි ගිහි ගිය අතාරින්නේ. ඒ බහුලීගත කරන්න අපි ඒකටම මුළු ජීවිත කාලෙම දීලා වැඩක් නැහැනේ මොනවා කරුවක්වත් අපි කරන්නේ මේ නැති වෙන වේදනාවල් වලට බෙහෙත් කරන එක නේ අපි ගෙදර ඉන්නකොට කරන්නේ. මේ ආවට පස්සේ වේදනාව වේදනාව විසින් නැති වෙන ඉතින් මොකටද බෙහෙත් කරන්නේ? ඒ නිසා බහුලීගත කරන්න තමයි අපි ආගමික ජීවිත, Brahmacharya ජීවිත, පැවිදි ජීවිත වලට යන්නේ ආසේවනීය ප්‍රත්‍ය භාවනා ප්‍රත්‍ය ඉවර කරපුවට පස්සේ බහුලීගත කෘත්‍ය සඳහා. ඉතින් මේ ප්‍රශ්නට උත්තරේ තියෙන්නේ මේක ආසේවනය කළ දැක්කන ඇසුරු කරලා මේක භාවිතා කරන්න. භාවිතා කරන කියන්නේ භාවනා කරන්න. එනේන වෙලාවෙ මේක සාතික වෙනකොට වෙනකොට අදාළ හේතු පේන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ අසලද ප්‍රශ්නයට අදාළවයි ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් සුසර කරමින් තවදුරටත් භාවනා කරන්න උපදෙස් ලදිමි. ඒ වටහා ගැනීමට අපහසු බැවින් තව ඉදිරියට යාමට මා කළ යුතු දේ පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ ධර්මදේශනා පැටියසා දිරදී භාවනා කළ අයෙක්මි. ඔබ වහන්සේට නිදුක් බව නිරෝගී බව පත් වේවා අමා මහ නිවනින් සැරසේවා කියලා ප්‍රාර්ථනා ඉදිරිපත් කරන ප්‍රකාශය ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කියා දුන් පරිදි මම දැන් මෙතන යනුවෙන් ඉරියව්වේ සිටින විට ආස්වාද ප්‍රස්වාස මෙනෙහි වූවා ආස්වාස දීර්ඝ වශයෙන් උත් ප්‍රස්වාස දීර්ඝ වශයෙන් උත් දැනි ක්‍රමක්‍රමෙන් කෙටි වී තුනී වී ආස්වාස ප්‍රස්වාස නොදෙනී ගියා එවිට හිස් තැනක සැහැල්ලුවෙන් සිටින බව දැනුණා. සිතවිලි આવුත් නැවත නැති වී ගියා. ඒ ඔස්සේ හිත ගියේ නැහැ. ඒ හිස් බව දිහා උපේක්ෂාවෙන් බලා සිටියා. එසේ දීර්ඝ කාලයක් සිටින බව දැනුණා. නැවත ඇඟේ චංචල කම්පන ගති, වේදනා උණුසුම සුළුවෙන් දැනි ආස්වාද ප්‍රසාරද මෙනෙහුවා. නැවත මම මුල් පරයන්කේ ඉරියව්වේම සිටි සිටි තත්වයට පත්වේගෙන යන බව තේරුණා. ඇස්සර බලන විට විනාඩි 45ක් ගෙවී තිබුණා. මගේ සතිය පිහිටුවීමේදී වැරදි ඇති වී නම් සමාවේ පහදා දෙනසේක්වා. මම මේ ස්ථානට ආධුනිකයෙක් මි ඔබ වහන්සේගේ ධර්මදේශනා පැති වලින් අසා ධර්ම සාකච්ඡා වලින් ඇසුණු උපදෙස් වලින් මගේ භාවනා ප්‍රශ්න හුඟක් දුරට විඳා ගෙදරදී භාවනා කළා. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා. ප්‍රාර්ථනීය උතුම් නිවනත් වේවා. අර ඉස්සල ප්‍රශ්නෙම දීපු උත්තරෙම තමයි මම පොඩ්ඩක් හැඩ ගසලා කියන්නේ. දැන් මේ ඉස්සල එකට වැඩිය පොඩ්ඩක් මේකේ ආසේවන කෘත්‍ය වෙලා තියෙනවා. දැන් භාවනා කෘත්‍ය කරන්න ඉඳගන්න ඉඳගන්න වෙලාවේ සක්මන් කරන කරන වෙලාවේ එදිනදා වැඩ කරන වෙලාවේ පුළුවන් තරම් බලන්න ඔය පරියන්කේදී හම්බෙන ඔය විස්රාමය, ඔය විවේකය, ඔය හිස්තන, ඔය හුදේකලාව මුදුවට නිසින්ද සක්මන් කරනකොටත් එනවා. ඊට පස්සේ තමන්ගේ ගෙදර තමන්ගේ වැඩක් දෙවන්නේක් නැතුව තනියම නැවතිල්ල කරනකොටත් ඕනනම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම වැසිකිලි කුසි කැසිකිලි කුත්‍ය කරනකොට, දත්ම දිනකොට, අතපය හොදනකොට තමන් දැනගන්න පුළුවන් මේ විවේකයේ විස්රාමයේ පරියන්කයක තරම් නැතුණට ගන්න පුළුවන්. ඊට පස්සේ කෙනෙක් එක්ක කතා කර කර ඉන්නකොටත් කෙනෙක් එක්ක සංනිවේදනය කරනකොටත් තමන්ට විවේකීව ඉන්න පුළුවන්. එහෙම එහෙම කළා මේක පරියන්කේ තිබුණ එක සක්මනට සක්මනේ තිබුණ එක එදිනදා වැඩවලට එදිනදා වැඩවල gedara dore වැඩවලට යන විදිහට පැතිලා ගියාම Tamande තේරෙයි ওই මොන්න જાති අමලියක් කරදරයක් මරණයක් සිද්ධ වුණත් ওই විවේකයේ හැම වෙලාවෙම හැම චිත්තක්ෂණයකම තියෙනවා. එතකොට අපිට පුළුවන් වෙන්නේ මොකද්ද මරණ චිත්තක්ෂණයේත් මේ විවේකයට බාධා වෙන්නේ නෑ නේද කියලා. එතකොට මරණයට බය නැති වෙනවා. ඒක හොඳට පේනවා මරණපැයි අත්දැකීම් ගැන කතා කරනකොට නෑදෑයෝ අඬා ඕගාදී දොස්තරලා අඬ හොගාද්දී මේ මැරෙන කෙනා උතුම් සතුටක සවිස්තරව විස්තර කරනවා මම මෙතන මැරෙනවා කියලා ඇඳේ ඉඳද්දී දොස්තර මහත්තයා පල්ලෙහා වාට්ටුවේ කොරිඩෝ වෙඳගෙන මගේ මහත්යත් එක්ක කතා කර කර ඉන්නවා මහත්යට විශ්වාසය කියනවා දැන් නම් විශ්වාස කරන්න බෑ ලේඩා ඉවරයි කියලා. නමුත් මහත්යා පිළිගන්න කැමති නෑ මට ඔක්කොම ඇහෙනවා. මම බොහොම විවේකීව මේ අහගෙන ඉන්නවා මට කියන්න ඕනේ මහත්යට. ඔයා බය වෙන්න එපා කියලා නමුත් කතා කරුවට ඇහෙන්නේ නෑ. එච්චරයි තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේ මරණ වේලාවේදී එහෙම නැත්නම් මේ බබාට අසනීප වෙච්ච වෙලාවේදී එහෙම නැත්නම් අම්මා කෙඳිරි ගන්නකොට අපිට භාවනා කරන්න බෑ නැත්නම් අපිට හිත විවේක වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට ඒ කට්ටියත් එක්ක ඇඬුවේ නැත්නම් නිකන් උණ උණ වාගේ නිකන් කුයි කුයි ගන්න ගන්නවා. ඒ මේක නෑ. ඒ මේක නෑ. ඔය පරියන්කේදී කො පුරුදු කරපේක හොඳට පතුරවලා අරින්න. හරියට පස්සේ තේරෙනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ කොච්චර හිත වික්ෂිප්ත වුණත් සමාධිය නැති වුණත් එහෙම නැත්නම් ඇවිස්සුණත් එහෙම නැත්නම් කියන්නේ නැහුවත් ඒ චිත්තක්ෂණේ Tamanට දැක ගන්න බැරි වුණාට ඒකාග්‍රතාවයේ පැත්තකට වෙලා ඉන්නවා. ඒ කරදරය ගැන බලන්නේ නැතුව මේ කලබලාසිත ඒකාග්‍රතාවයේ තියෙනව නේද කියලා බැලුවොත් කරදරේ පුංචි වෙලා ඒකාග්‍රතාවය ලොකු වෙනවා. අයියෝ මගේ හිත කරදර වුණා. අයියෝ මට ඒකාග්‍රතාවය නැතුණා කියලා තමන්ම සාප කරගත්තොත් ඒකාග්‍රතාවයක් පේන්නේ නැහැ. කරදරේ පේනවා. ඒක නිසා වින අපේ හාමුදුර කෙනෙක්ගේ මල් පුතා මේ හෙලිකොප්ටරේ කඩාන වැටිලා පොල් ගස් දෙකක් විතර උස ඇදගෙන වැටුණා. වැටුණාට පස්සේ යාගේ ඔලු කට්ට ඔක්කොම කුඩු වුණා. එතකොට අනිත් එක්කන එළියට ගිහිලා වීදුර කඩලා දොරවල් ඔක්කොම ලොක් වෙලා ඉර වෙලා ගිනි ගන්නවා මේක. මෙයා එළියට ඇදලා ගත්තා. දවස් 14ක් යනකම් මේ වැදුළු කම්බි දාලා ඔක්කොම කරලා නහය නහය ඇතුළට ලේ බහැලා ඉර කළා තිබ්බා. ඉතින් මෙහි ආවට පස්සේ මම විසර ආපුවම යා කියනවා දොස්තර මහත්තයා ඒ අපි යනකොට වැඳගෙන ගිය පන්සලකට හෙලිකොප්ටර වැටෙනකොට පස්සේ ආයෙ හෙලිකොප්ටරයක් ආවේ පැය පහකට පස්සේ යනකොටත් මට මතකයි මම පන්සල උඩින් යනවා ඔක්කොම සීහිතයි මට තියෙනවා ඉස්පිතාලේ ගෙනිච්චට පස්සේ දොස්තර මහත්තයා මෙතන ටක් ගාලා කපලා බටයක් එළියට දැම්මා හුස්ම මේ හුස්ම ගන්න පහසු වෙන්න එතෙන්දි මට සීහි නැති වුණා පැය 30 කණර පස්සේ ඇහැරුණා. එතෙන්ට යනකම් මම කවදාවත් භවනා කළා නැහැ. කවදාකවත් සතිය පිටුර නැහැ. ඔක්කොම විස්තර ටික ඉතාමත්ම පිළිසිදු කිසිම වේදනාවක්, කිසිම බයක්, කිසිම චකිතයක් මොකක්වත් ඉතින් අපි හිතන්නේ එහෙම නෙවෙයි හෙලිකොප්ටර් වැටෙන්න ඉස්සලා අපි මැරලා යයි අපි වැටේ කියලා. මුකුත් වෙන්නේ නැහැ. හැබැයි එහෙම වෙන්නේ නැත්තේ කොන්ද බණ ඇති මිනිසුන්ට විතරයි. අනිත් එක්ක නාමේ මහත්ය හෙලිකොප්ටරේ වැන්නකොට නෝනාට heart attack මෙහි යන දින ක්‍රමයේ හැටියට. ඉතින් ඒක නිසා එහෙම දුක්ම ඉල්ලනවා නම් දුක් ලැබෙනවා. දුක් ගන්න දුක් තිබුණාට හිත කරදර ගන්න නැතුව ඉන්නවනම් මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. නිසා මරණය තරහ යන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන් කියනවා බීටි අලියට වේනා ගාන කරා වගේ කිසිම දෙයක් කිව්වට ගණන් ගන්න නැහැ. මුණ වුණත් ගණන් ගන්න නැහැ කියලා ඉතින් හොඳයි ඉතින් ගණන් ගන්න කට්ටිය ගණන් ගන්න අපිට ප්‍රශ්නයක් නැහැ. බුදුහාමුදුරුවෝ අපිට කියලා දීලා තියෙනවා මේ ආවේ ඕගොල්ලෝ ඇසුරු කරන්න නෙවෙයි අපි. අපි ආවේ අපි නිවන් දකින්නයි. මේ අහම්බෙන් යන නෑද නෑදාවේ නැත්තම් මේ කට්ටිය කියන්නේ මේ අම්බලමකදී හම්බෙච්ච නෑ හිඟන්නෝ ටිකක් විතරයි. ඕගොල්ලන්ට මොකටද වත් උත්තර බඳින්නේ අපි? ඒ මේක බුදුහාමුදුර අපිට කියලාත් නෑ යමයත් එක්ක කොන්ත්‍රාත්යක් ඇත්තෙත් නෑ මාරත් එක්ක කොන්ත්‍රාත්යක් ඇත්තෙත් නෑ. ඔය කාට මොනවා වුණත් ඒ කට්ටියට ඔක්කොම කරදර වෙලා තියෙදි මට පුළුවන් ද විවේක වෙන්න කියලා බැලුවොත් පුළුවන්. හිතන්නේ නැහැ. කවුරුවක්වත් හිතන්නේ නැහැ. මුග දෙනෙක් ওই පෙට්‍රල් පුච්චන්නේ මරණ බය නිසා. මුත් මරණය ගැන ඉතාමත්ම සුන්දර අවස්ථාවක්. ගියේ කාට ආපහු එන්න හිතෙන්නේ නැතිලු. ඒ මේ මල හොන්තුවනේ මේකට ඇවිල්ලා නාවන්න ඕනේ, කවන්න ඕනේ, පොවන්න ඕනේ, කක්ක කරන්න ඕනේ, කපස්ස වැත්තෝ දාන්න ඕනේ. මරණවලදී මොකක්වත් නැහැ. උහි ඉන්න එකයි තියෙන්නේ. ඉතින් අපිට දුක් ඕනේ නම් ආපහු ජීවිතයක් ඉල්ල ගන්න. දුක් ඕනේ නැත්තම් ඔන්නේ විවේකයේ දැන් හම්බ වෙච්ච එක බලන්න සක්මන් කරනකොට ගන්න පුළුවන්ද? ඉතින්ද වැඩ කරනකොට විස්්‍රාම වෙනකොට ගන්න පුළුවන්ද? සෙනගක් එක්ක ඉඳද්දි තමන්ට කොඩි ගහයට හිටියත්, ගෙන්දගම් පොළේ හිටියත් විවේක වෙන්න පුළුවන්ද? බැලුවොත් විවේකයේ තියෙනවා. ඒක තමයි ගාව ආඩව. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද උදෑසන ආස්වාස ප්‍රස්වාස අරමුණෝස්සේ භාවනා කරද්දී ඊට ක්‍රියාශීලී ස්වභාවයක් අද්දුටු වෙමි. ලිත මනාව අරමුණ විමර්ශනය කරන අය උද්දුටු වෙමි. පුරුදු පරිදි මද වේලාවකින් කාය සංස්කාර නොදැනී ගොස් පෙනහළු වල පිම්බීම හැකිලීම් පමණක් අරමුණු විය. එහි පිම්බීම ඔස්සේ ආස්වාස ක්‍රියා පමණක් අධ්‍යයනයටගෙන එහි ඇතිවීම නැතිවීම බැලුවෙමි. එවිට එහි පටන් ගැම්මේ ශූන්‍ය ලක්ෂයක් ඇති බවද ඉන්පසු චිත්තක්ෂණ ප්‍රමාණයක කාලපරතරකින් ආස්වාස කොටස් හට ගන්නා බව දුටුවෙමි. ඉන්පසු මම මේ රූප ධර්ම නාම ධර්ම වලට ගල්පා බැලුවෙමි. සිවුන ලක්ෂයේ සිට ආස්වාස ආරම්භම් ලක්ෂණේ සිට කොටස් පාසා භවාංග චිත්තේ ඇතිව නැතිව යන වේදනා සංඥා සංකාර විඥාන ඔස්සේ චලනය වන බව මම තේරුණා මට තේරුණා ආකාරයයි. මේ නාම රූප වල උදය වය බව මට තේරුණි. ස්වාමින්වහන්සේ ආස්වාසේ උදය වය බැලීම යනු මේ ආකාරයේද නොයසේ නම් ආශ්වාසයේ උදේවැ බලන ආකාරය ඔබ වහන්සේ තේරුම් කර දෙනසේක්වා. තවද ආශ්වාසය තුල නාම රූපවල උදේවැය දකින ආකාරයේද පැහැදිලි කර දෙනසේක්වා. ඔබ වහන්සේ ඇතුළු සිළු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේකෙදි ඇත්තටම මේ උදේවැය බැලිලා කොළුවට දාගත්තොත් භාවනාවක් නම් වෙන්නේ නැහැ. ඉතින් අර ඉස්සර කාලේ කතාවක් තියෙනවා කට්ටියටම ටිකක් වෙලා hina වෙන්න පුළුවන්. හාමුදුර කෙනෙක් කිව්වලු මේ ඔයගේ ගෝලෙකට ගිහිල්ලා භාවනා කරන ගමන් ආස්වාසේ උදේවය බලන්නේ කිව්වලු ප්‍රස්වාසේ උදේවය බලනකොට ඉතින් හැමෙම මේකට උදේවයන් උදේවයන් උදේවයන් කියලා මෙනෙහි කරන්න කිව්වලු. ඉතින් මේ හාමුදුර විලක්ගාව භාවනා කරද්දී මේ හාමුදුරන්ට මේ මේක තේරෙන්නේ නැහැ නේ උදේවය කිව්වට සංස්කෘත මුරුක්කු වගේ. ඔක තේරෙන්නේ නැහැ කාටවත්. බොරුව. මෙයාට උදකය දැක්කලු උදක වතුරේ තියෙන උදක. ඊට පස්සේ ඒකට කොකෙක් කැවිලා බැසලු ඌට බක කියලා කියන. ඉතින් මෙයා උදේ වයන් කියලා කර යනකොට පයර් මාරලා උදක බකන් උදක බකන් උදක බකන් කියලා දිගට භාවනා කරලා කාලයකට පස්සේ ආම්බුරන්ට ගිහිල්ලා කිව්වලු කිසිම දියුණුවක් නැහැ කියලා. ඊට පස්සේ කොහොමද කරන්නේ භාවනා කියලා. මම හැමදාම එන එන දෙයට උදක බකන් උදක බකන් උදක බකන් කියනකොට. ඇයි එහෙම කිව්වේ කවුද කියලා. එහෙනම් මොකද්ද කරන්නේ? මං තමුසෙට කිව්ව උදේවයි බලන්න කියලානේ. ඉතින් මේ මාසෙ හාමුදුරන් කියපු හාමුදුරන්ට තේරිලත් නැහැ. තේරුණා නම් කියන්නේ ඔය වගේ දේවල් කමටහන් වලට. ඊට පස්සේ උදේවයි කියන එක තේරෙන්නේ නැහැ උදක බකම් කියන එක තේරෙනවා. හිමීට උදේවයි කියන එක උදක බකම් වලට ට්‍රැක් එක මාරුනාට පස්සේ දිගටම උදක බකම් උදක බකම් තමයි. දැන් මේක කියලා තියෙනවා. මේ හොඳට ආස්වාසේ හිස්තැනකදලා ඇති වෙන හැටි දන්නක ඕකද උදේ කියන්නේ. ඉතින් උඩියට මොකද්ද? එමුණ දා උදේ උදේ උල්ලා පෙන්වන්න පෙන්වන්න ගියා. ඒකල කියනවා වේදනා සංඥා සංකාර වල උදේ වය දැක්කයි කියලා. අනේ මටවත් තාම දැකලා නැහැ මම මෙච්චර කල් භාවනා කරාට. මොන කුණු අරකද කියලා මට තේරෙන්නේ. ආස්වාදේ පට ගන්න එකට හට ගන්න එකට උදේ කියලා කියන එකට උප්පාදේ කියලා කියන්නේ ඕයිට වැඩිය මොනවද බලන්න තියෙන්නේ ඊට පස්සේ ආස්වාද ඉවරනකොට වාය කියලා වැය විලා යනවා ක්ෂය විලා යනවා විරුද්ධ උයිට වැඩි බලන්න දෙයක් නැහැ ඊට පස්සේ නාම රූප වල උදේවය බලන්න යන්න හදනවා වේදනා වල උදේවය බලන්න හදනවා මේ කියන්නේ කිසිම අදාළ නැති මාතෘකාව කොළුවට දාගෙන ඉති අපරාදේ අර මොළුව වෙහෙසවනවා. පේන දේ බලනවට වැඩිය මොනවදෝ හිත ක්‍රියාවත් කරනවා. ඉති ක්‍රියාවත් වෙන තාක්කල් විස්්‍රාම වෙන්නේ විවේක වෙන්නේ නැහැ. උදේකලා වෙන්නේ නැහැ. ඒ නිසා මේ ව්‍යාපාර සියල්ලම නතර කරන්න. දෙයියන්ගේ නාමයට නැත්නම් බුදුන්ගේ නාමයට ඒකයි භාවනා කරනවා කියන්නේ. ව්‍යායාම කරන්න ඕනේ අපි මෙතන ඉඳලා වාඩි වෙනකන් ඉඳ ගන්නකම් ව්‍යායාම කරන්න වෙනවා. ඊට පස්සේ සියලු ව්‍යායාම නැතර කරලා යන්න හරින්නේ මේකට. ඒකයි අමාරු. ඉතින් අපි බොහෝ කල්පුරුතු කරන්න වෙයි මේ අනවශ්‍ය මේ පෑදිච්ච වතුර කලවම් කරන්න නැතුව ඉන්න. මේ අනාකූලව තියෙන ප්‍රවාහය ආකූල කරන්න බෑ. මේක තමයි දැනුම වර්ධව ගන්නවා කියලා කියන්නේ. ඒක නරක දෙයක් නෙවෙයි. ඒක තියාගන්න පැත්තක පේන දේ කියන්නේ. Tamanට පේන දේ කියන්නේ අහිංසකයි. මේවා දාපු ගම අහිංසකකම නැති වෙනවා. මොනවදෝ ජප මන්ත්‍ර මතුරනවා. උදේ වයි බලපං කිව්වම උදක බකං උදක බකං කියන. මේක මේ අටුවාවේ තියෙන කතාවක් ඉතින් පොඩි විහිළුවක් වෙන්න බෑනේ. උදේ වයි කියලා බලන්න ගියාම උදක බකං කියනවා. හැබැයි මට දෙනවා උදේවයි කියලා බලන්න කියන එකත් වැරදි කියලා මට නම් හිතෙනවා. බලන්න දෙයක් නැහැ. පේන දේෙන් කියා හිතා ගන්න පුළුවන් මේ තමයි ඇති වෙනවා මේ තමයි නැති වෙනවා. ඕන දෙයක තියෙන එකනේ. ඔය උදේ කියලා කියන්නේ උපාදේ කියලා කියන්නේ හට ගන්නවා කියලා කියන්නේ වචනයක් ඕක ඇති වෙන ගුඪ ධර්මයක් ඕක නැහැ. ඔය වෙන මන්ත්‍ර ජප මන්ත්‍රයක් නැහැ. ඒ නිසා මේ මූල ධර්ම පටලවාගෙන තියෙනවා මේ මේ ඒ ප්‍රකාශයේදී මට කියන්න තියෙන්නේ මේ උදේවය බැලීට පැත්තක තියලා ආස්වාද ප්‍රසවාසය දිහා බලනකොට පේන දේ අහිංසකව කියන්න හොඳටම ප්‍රමාණවත්. ස්වාමීන් වහන්සේ ඉතා හොඳින් අවධානය ආනාපානය වෙත යොමු කළ යොමු කාය සංස්කාර සිල්ලීගේ මොහොතක වුවද සිත බාහිර අරමුණ කරා ගොස් නැවත සෙනෙකින් කමටහන වෙත අරමුණු ගත වෙයි. ඒ බාධාවක් නොවුවත් එලෙස බාහිර අරමුණු වලට යාම භාවනා වර්ධනයේදී සම්පූර්ණව නැවතිය යුතුද? එහෙම කිසිම පොරොන්දුවක්, එහෙම කිසිම අපේක්ෂාවක් භාවනාවේදී නැහැ. භාවනාවේ තියෙන වෙන දේ වෙන හැටියට බලන එක විතරයි. මේක ඇඩි වෙන්න ඕනේ, මේක අඩු වෙන්න ඕනේ, මේක විය යුත්තක් මේ නොවිය යුත්තක් කියන එක තමයි සංසාරය කියන්නේ, දුක කියන්නේ, ආතතිය කියන්නේ, අසහනය කියන්නේ. භාවනාදී සියල්ල ඉබේ වෙnderලා දේශ බලාගෙන ඉන්නවා මිසක් මේක විය යුතුයි මේක විය නොයුතුයි කියලා දෙයක් ඇත්තේ නැහැ. ඒ ඒ දේ දාගන්ත ගමන් තමන්ට නිකන් කඩුවක් ගිල්ලා වගේ, මෝල් ගහක් ගිල්ලා වගේ අලි අපහසුකටපත් වෙනවා. ඒ නිසා භාවනාදී බලන්න බලනකොට පේන දේ කියන්නේ. අරමුණ දෙස බලන්න සතියෙන් පුළුවන් තරම් පේන දේ කියන මිස මේක දේ වෙන්න ඕනේද මේ දේ වෙන්න නැද්ද කියලා කියනවනම් තාම මේ මූලික උපදේශ පන්තිය ඇහිලා නැහැ තාම. මූලික උපදේශ පන්තියේ තියෙන කියන්න හදන කාරණාව sannivedana වෙලා නැහැ. තාම මොනවදෝ යුතුය යුතු බලනවා ලැබිය යුතු දේවල් නොලැබිය යුතු දේවල් කල්පනා කරනවායි කියලා කියන්නේ ගාකල් කමඨාන සුද්ධ කරන්න වෙනවායි කියලා. ගරු ස්වාමීන් වහන්සේ මා ආස්වාස ප්‍රස්වාසයේ කිරීමේදී අද උදෑසන මාහට හේතු ගියේ පසුගිය දින කීපෙදීම මා පෙර යෝගී අභ්‍යාස කර තිබෙන පුරුද්ද නිසාම දකුණුනාස්පුඩුවෙන් හුස්ම ගැනීමත් වමින් පිට කිරීමත් කර ඇති බවයි. මේ මා නතර කර නාස්පුඩු දෙකෙන්ම ආස්වාස ප්‍රස්වාසයේ පටන් ගතිමි. මේ අවස්ථා දෙකෙහිදීම මා අත්දැක්කේ හුස්ම පටන් ගන්නා මූල සිට මැද ආස්වාසයේදී පමණක් රූප සංඥා මාහට රූප සංඥා හට ගන්නා බවයි මා එය බිඳ දමන්නේ ප්‍රස්වාසයේ මගිනි එවිට ඒ බිඳි ප්‍රස්වාසයේ අගවන විට එම රූප සංඥා වැනි බාධක සිතුවිලි නිවියයි ඔබ වහන්සේගේ අනුසස් පතනුවේ ආස්වාසයේ අතරතුරේදී එන බාධා සංඥා බිඳ දැමීමට සුදුසු අවස්ථාවක් තිබේද? එය කෙසේ සිදුවිය යුතුද? කියා බව කරුණාවෙන් පහදා දෙන්නේ නම් මැනවි. ඔබ වහන්සේට දීර්ඝායස පතමි. එහෙම කිසිම සංඥාවක් බිඳ දාන්න ඕනේ නැහැ. මේ උපනිෂ සූත්‍රයේ සංඥා පහළ වුණොත් ඒක බින්දෙනවා. ඒකට බින්ද දාන්න මම ආපු ගමන් තමයි ප්‍රශ්නේ එන්නේ. එතකොට මට වෛර කරන්න වෙනවා යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා සංඥාත් එක්ක. සංඥා කියන්නේ විහිං ඒක විසින් හටගෙන ඒක විසින් යන දෙයක් නම් මොකටද මේකට බින්ද දාන්න අපි යුද්ධ ප්‍රකාශ කරන්නේ. මොකටද ඒකත් එක්ක මේ උරුට්ටු වෙන්නේ? මොකටද අරියාදු වෙන්නේ? ඒක අනිවාර්යයෙන්ම තියෙනවනේ සංඥා පිළිබඳ ද්වේෂයෙන් කතා කරන්න කියලා. ඒ මොකද ද්වේෂ කරන දෙයක් නැහැ. සංඥා කියන එක හට ගන්න අසුළු තියෙනවා. ඒක ඒකෙම නැති වෙනවා. මේක මෙතෙන්දි හට ගන්නවා මෙතෙන්දි නැති වෙනවායි කියලා ඔය කියන දේවල් මනෝ විකාරයි. සංඥාවල් විરૂප වගේම වේදනා වගේම හට ගන්නවා හටගන්න නැති ඒක තමයි පළවෙනි දවසේ ධර්ම දේශනාවේ මතක් කරේ පාසතෝ බික්කවේ ඥානතෝ ආසවාණං khයං වදාමි න අජානතෝ න අපස්සතෝ ආශ්‍රවයන්ගේ ක්ෂය වීම ආශ්‍රව දැකපු කෙනෙකුට විතරක් බලන්න පුළුවන් ආශ්‍රව කියන එක මොකද්ද කියලා දන්නේ නැත්නම් හට ගැනීමක් ඡේවියක් බලන්න බෑ. ඒ නිසා බුදුරජාණන්සේ මහාන මොනවද මෙතනදී බැලිය යුත්තේ රූපයන්ගේ ඇතිවීම නැතිවීම බලන්න, වේදනාවල ඇතිවීම නැතිවීම බලන්න. ඒක ඉබේ වෙනදී මේ කියන විදිහට සංඥාවලත් ඇතිවීම නැති කරන්න තටමඬ ඕනේ ඒකට කමඨාන් සුද්ධ කරන්න ඕනේ සංඥා කියනක ඇති වෙලා විහිින් නැති වෙන දෙයක්. පාය ලකුණක්වත් නැතුව නැති වෙනවා. ඉතින් එහෙව් එක නැති කරන්න උත්සාහ කරවුවොත් අපරාධේ තද්දි වෙහෙසකටපත් වෙනවා. මේ උලඟත් එක්ක රණ්ඩු කරන්න හදනවා. ඒක නිසා ඒ කමඨහන සුද්ධ වීමත් මූලික උපදේශපන්ති ඇහිමත් ගාක් වැදගත් වෙනවා මේ මේ කීවිච්ච ප්‍රශ්න තුනම gederin ginaapu ප්‍රශ්න වගයක් වමාරා කෑමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් sorry කරුණාකරලා මූලික උපදේශ ටික අරගෙන ආයත් මූලික උපදේශ ටික නැවතත් අහලා මේ කමඨාන් සුද්ධ කරනකොට සිද්ධ වෙන දේ අනුව හැකි ඉක්මනටම භාවනාවට එහෙම යන්න ඇරලා බලාගෙන ඉන්නවා මිස අර කැති කරන්න මේක නැති කරන්න මේක වේවා මේක නොවේවා ඒවා කෙලස් කියලා මතක තියාගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ නගන ලද ප්‍රශ්නයක් සම්බන්ධවයි. භාවනාව අතරතුරදී නින්දට වැටෙනමුත් නැවත අවදි වන විට මූල කර්මස්ථානට පැමිණේ. මේ භාවනාවේ සාමාන්‍ය තත්ත්වයක් දැයි ඉතා කරුණාවෙන් පහදා දෙන්න මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමි. මේක සාමාන්‍යයෙන් එකම අරමුණක බොහෝ වෙලා ඉන්නකොට එක්කෝ හිත අරමුණේ lessලා යනවා නැත්නම් එක්කෝ නිින්දට වැටෙනවා එහෙම නැත්නම් සතිය ගන්නවා කියලා හිතන බොහෝ විටේ අලුත් දෙයට අපි දක්ෂ විදියට මුණ දෙන්නේ විවිධ විදියට හිත වංචා කරනවා ඒ නිසා මුගක් කාලවට ඒ භාවනා කරගෙන ඉන්නකොට තමයි නොදෙනියන කොටසක් එනවා ඉතින් යෝගාවචර හිතන නිින්ද ගිහිල්ලයි කියලා ඉතින් මං ඒ වෙලාවේ මතු කර ඊයේ ඒ නිින්ද යන බව කවුරු හරි චෝදනා කරනවා නම් ඒක නිසක වශයෙන් දැනගට නිින්දෙන් අවදි වෙනකොට අරමුණට දෙන්නේ කියලා. එක්කෙනෙක්ට උත්තරයක් දීලා කිව්වා අරමුණට එන්නේ වෙන තැන් වලට යන්නේ කියලා. මං කිව්වා ඒක පොඩ්ඩක් බලන්න. නිින්දේ ඉඳලා වෙන අරමුණට ගියා නම් ඒක නිින්දෙම කෑල්ලක්. ආ ඒක අල්ලන්න බෑ නිින්දෙන් අවදුණයි කියලා. දින්දෙන් අවදි වෙනවල අහුවෙන්න තියෙන්නේ නැවත අරමුණට ආපු වෙලාවේ තමයි. මගේ ප්‍රශ්නේ උනේ නැවත අරමුණට එන එක ඉබේ සිද්ධ වෙනවද නැත්නම් Taman අරගෙන අරමුණට ගෙනත් තියනවද කියලා. ඒ දැන් මේකෙදි කියනවා නින්දෙන් නින්දට යටෙනවා නැවත එනකොට එන්නේ අරමුණට කියලා. එහෙමනම් මේකට නින්ද කියන්න එපා. මේකට කියන්නේ හිත ලීන වෙලා හිත නිලීන වෙලා හිත සැංගිලා. දැන් තියෙන්නේ හිත පිට ගියාට නැවත ආපහු එනවනේ. නැවත ආපහු එන එක ගැන සතුටු වෙන්න. නමුත් තාම හිත පිට යන එක තියෙනවා. මේ එන එක පිළිබඳ සතුටු සිතින් නිින්ද පිළිබඳ අපේක්ෂාවෙන් භාවනා කළොත් භාවනා කරනකොට භාවනා හරියනකොට නිින්දට වැටෙනවා. මේක භාවනායේ දියුණුවක්. නමුත් මේක පැදුරටත් නොකිය වෙන්න දෙන්න එපා. මේක දැක දැක දන දන වෙන්න කියලා පටන් අරගත්තොත් ඒ නිින්දක් හටගන්න මූලික ලක්ෂණ පහළ වෙනවා. ඒ මැඟ ගල් වෙලා ක්‍රියාශක්තිය අඩු වෙලා නිකන් බටර් ටිකක් අයිස් පිටිකට දාපුවම මිදෙන්නේ අන්න වගේ මිද්ද ගතිය එන්න පටන් ගන්නවා. අන්න එතකොට දැනගන්න ඕනේ මේ යන්න හදන්නේ නිින්දකට කියලා. තමන්ට නිින්දට යන්න ඉස්සෙල්ලා පෙරමග ලකුණු දැක ගන්න පුළුවන් වෙනවා. ගිය පසලොස්සකට මෙතන තිබුණු භාවනා වැඩපිළිවෙලක් සිල්ලත් අංගේ තියෙනවා. Eh, මට පින්නපාත යන්න ඕන මෙන්න කියනකොට මෙතන වාඩිලා ඉන්න උපාසකම්ම කෙනෙක් කිව්වා eh, ස්වාමීන් වහන්සේ කියන විදිහට නිින්ද එයි කියලා අපේක්ෂා කරගෙන සූදානම් මනසින් ගියා අද නිින්ද ආවෙම නැහැ. පැයක් හිටියා මම නිින්දක් ආවෙම නැහැ. ඒ නිසා නිින්දට පස්සේ ඉන්නේ සතියේ තමයි හිත. අරමුණටමයි කියලා හොඳට දැනගෙන ඒ නිසා කමක් නැහැ නින්ද ගියට කමක් නැහැ නම් මම නින්ද යන හැටි මම බලනවා නින්දට මම සූදානම් වෙලා යනවා කියලා බැලුවොත් ওই නින්ද විශාල වෙනසක් වෙනවා ඇත්තටම මම ওই කතා කරන එකට නින්ද කියන්නේ නරකයි ඒකට කියන්නේ ලීන භාවය කියලා හිත ලීන වෙනවා ඒක නින්ද නෙවෙයි එතකොට යන්න ඉස්සෙල්ලා තියෙන සතියේ ගිහිල්ලා ආවට පස්සේ සතියේ එහෙමනම් ඒ අතරමැද කාලේ නින්දක් කියලා කිව්වත් ලීන භාවය කිව්වත් කෙලස් නැහැ. ඒ නිසා කනගාටු වෙන්න දෙයක් නැහැ. නිින්ද නම් යනවා දන්නෙත් නෑ එනවා දන්නෙත් නෑ ආපහු එන්නේ මොකේටද දන්නෙත් නෑ එතකොට හතියට සපෙලා උත්තර දෙන්න බෑ ලීන භාවයේදී සපෙලා උත්තර දෙන්න පුළුවන් හැබැයි හරියටම ඒකට එල්ල කරන භාවනා කළොත් ඒ නිසා තවදුරටත් මේ එල්ලේ සහිතව ලෑස්ති මනසකින් යන්න ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් දරුතර ස්වාමින් වහන්සේ පෙර දින රාත්‍රී පරයන්ක භාවනාවේදී ලැබූ අත්දැකීම් මෙසේ ඉදිරිපත් කරමි. සිත එක් තැනකට ගෙන යීමේ අපහසුව නොයෙකුත් සිතිවිලි බොහෝ ප්‍රමාණයක් යමින් නෙමින් අවුල් වූ සහගත මනසක් ඇතිවීම භාවනා අරමුණට නොපැමිණීම නිසා මනසට සුවයක් නොදැනීම ඊය සඳහන් කරුණ නිසා සිත පීඩාවට පත්වීම ඔබ වහන්සේගේ අදහස් අගේ කොට සැලකෙමි පෙරුවන් සරණයි ඉතින් මේක නතර කරන්න දැන් තුන් දවසක් වම මේ වැරදිච්ච පරිචිත දේවල් කියන එක නෙවෙයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ මේ දවස් තුනේ එක වෙලාවක හරි ගමන හරි ගිය පොඩ්ඩක් විස්තර කියන්න ඒව නැත්තම් මේ ලියුම් කන වැන්දු මේවා පුස්පේන්තු මේවා හුණියක්. අනේ බලන්නකෝ මට අයියෝ හිත විලිනවා අයියෝ අරමුණ කිට්ටු කරනවා අයියෝ හිත වැටලා කියලා පව් කියලා හිතනවා මට. ඒ නිසා කොලයක් ලියලා දීලා තියෙනවා කමඨාන් වාතාව ලියන්න ඉස්සෙල් මේක කියවන්න. ඒ දවස වෙච්ච ඉත හොඳ පරියන්කයක් අරගන්න. ඒකේ අරමුණ ඉදිරිපත් වෙච්ච වෙලාවකින් කතා කරන්න. එතකොට ගමන ඒ රචනයේ බොහොම ලකුණු 80ට වැඩිය ලැබෙන රචනයක්. එහෙම නැත්නම් පටන් ගත්ත වෙලාවේ ඉඳලම කියන්න තියෙන්නේ ඊයේ රෑ සෞත්තු මේක මම මේ කියන්නේ ඒ සෞත්තු එකේ විඳනම් පලාතක සතියාවේ නැහැ පලාතක අරමුණ නැහැ හිත හොඳටම කරදරයි මට හිත බොහොම හිතනක් උනායි කියලා මේ දික්කසාද වෙන්න ඔන්න මෙන්න සයිස් එකේ ලියන ලියුම් මෙව්වා අනේ නොද්දකින් මෙව්වා ඒකයි මම මේ කොලයක් ලීලා දීලා තියෙන්නේ අනිත් එක මම මේව කිව්වට පස්සේ මම මේ ඇහුවට මම දන්න උත්තර දෙන්නේ නැහැ කියලා. මොකද්ද මූල කර්මස්ථානේ කියලාවත් මම දන්නේ මේ මේ උත්සාහ කරන්නේ තටමන්නේ මොකක් මතු කරගන්නද කියන කියන්න කැමතිද මම දැන් මේ ලියපු එක නා. මම අර ඉස්සලා බැන්නට පස්සේ මම දන්නවා ෂුවර් දැන් කියන්නේ නැහැ. ඒක මගේ මම ඉදිරිපත් කරපු ක්‍රමේ වැරදි නිසා අඩුපාඩුව. මොකද්ද මූල කර්මස්ථානේ කියන්නේ? තමයි ඉඳගෙන නම් ඉඳගෙන ඉන්න බව දන්නේ නැතිකමද? ඒව නැත්තම් මේ සැලසුම් කරගත්ත ආනාපානිය හෝ බිම්බිම හැකිලිම නැතිකමද කියලා අනවශ්‍ය ප්‍රශ්නයක් මෙතන තියෙනවා. තමන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනම් නැත්නම් මගේ හිත දුස් පීඩිත වෙලා තියෙනවා. හිත පීඩා වෙලා තියෙන බව දන්නවනේ ඕකනේ සතිය කියන්නේ. මගේ හිත ඇවිස්සලා තියෙනවා. ඇවිස්සලා තියෙනවා. ඇවිස්සලා තියෙන බව දන්නවා කියන එක ආස්වාස වෙලා ආස්වාසේ දන්නා වගේමයි. තුගෙන කනගාටු වෙන්න දෙයක් නැහැ. ඒක නිසා මූලික උපදේශ පන්තියේ මම හිතනවා මේ සුජිත් යනකොට ඕගොල්ලන්ට CD එකක් හදලා දෙයි. ඒකේ මූලික උපදේශ පන්තිය දාලා දෙනවා. කරුණාකරලා ගිහිල්ලා මේ භාවනාවෙන් පස්සේ ආයසරයක් අහන්න ඉඩ තියෙන වෙලාව. එතකොට තේරෙයි මේ යමක් අපේක්ෂා කළා නොලැබෙන දේ කියන එක තමයි සංසාරය කියන්නේ. භාවනාවට ඇවිල්ලා එහෙම දෙයක් කරන්නේ හොඳට පట్టල වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දන්නවද කියලා බලන්න. හිත දූෂණ වෙලා කරදර වෙලා තියෙනවනම් ඒ බව දන්නවනම් ඒත් භාවනාව තමයි. ඒක නාම ධර්මයක් නමුත් භාවනාව තමයි. ඒ නිසා මූලික උපදේශ නොලැබීම සහ මේ කමඨාන් සුද්ධ කරනකොට අදාළ කරගන්න දන්නේ මේ දෙන උත්තරේ එතකොට ගොඩාක් කල් යනවා. එහෙම නැත්නම් මේ ලියලා තියෙන දේවල් නම් කිසිම කමඨාන් සුද්ධ කිරීමක් නෙමෙයි කන බින්දම් කියලා මේවට කියන්නේ. එක්ක සාධන අඩුවලට කියන දේ. මේ මනුස්සයා බැඳන්න මොකද මේක යකා හාන් දුන්නේ? මේ කිසිම අනුකම්පාවක් නැහැ මට ගහනවා මට බයිනවා කියලා ඉතින් නඩුවර කතා කරනවා. ඉතින් නඩුකාරයා උදේ ඉඳලා හැන්දනකම් ඇහෙන්නෙත් උවනේ. නඩුකාරයා මේ කියන එක නම් බඳින්නේ නැහැ කවම කවදාකවත් ඊට පස්සේ. බඳින්න බෑනේ දැන් මේ දික්කසාද වෙලා ගත්තත් මේ කන පින්දවන්නේ තියෙන්නේ. නැත්තම් නඩුකාරයා හිතයි අනේ කසාද බඳලා හරි මේ මනුස්සයට සැප දෙන්න. දෙන එකක් නැහැ ওই විදිහට නඩුව ෆයිල් කරුවා. ඒ නිසා කරුණාකරලා මම කියනවා මූලික කමඨහන් උපදේශ අහන්න කමඨහන් වார்த்தාවක් ලිවීම පිළිබඳ තියෙන මූලික කරුණු ටික මම ඒ බුරුම බුරුම ස්වාමීන් වහන්සේ දීපු එක එහෙමම ගෙනල්ලා පරිවර්තනය කරා මේ එnde ඉස්සෙල්ලා මේ මොකද්ද කරන්න හදන කියන එක දැන ගැනීම සඳහා. ඉතින් ඒක නැවත කරන්නයි කියලා මම ඉල්ලනවා. ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවට පසු උඩමළුවේ පැයක් පමණ සක්මන් කර බුදුගේ තුල වාඩි වී සියලු දේම අතර දැමීමේදී අතර සිටීමේදී මුළු ඇඟම තදගතියක් බව දැනුනි. ඉන්පසු රාත්‍රී වුණ බැවින් යන්න වේලාව හරි බැවින් හිමින් භාවනා ශාලාව වෙතට පැමිණීමි. මේ ගැන ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. තෙරුවන් සරණයි. ඔය එනකොට නායක ඉන්නවා බලාගෙන ඉන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. මේ හරි කරගෙන නායක ඉන්නවා එච්චරයි මට කියන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ පැයක පමණ සක්මනින් පසු පර්යංකට ගිය පසු හොඳින් පట్టලුණාට පසු හුස්ම රැල්ල දෙසට සිත යොමු කරනවත් සමගම මුළු ශරීරම ශරීරයේම කම්පනයක් බව තේරුණි. අත් දෙකම ඉරිවැටුණි. පොහොද සිටින්නේ දැයි තේරුමක් නොවිය. නමුත් ශරීරයේ වාඩි වී සිටින තැන තෙරපීමක් දැන් නිසා එතනම සිටින බව යාන්තම් වැටහුණි. ඔබ වහන්සේගෙන් මේ ගැන උපදෙසක් පතමි. පෙරුවන් සරණයි. ඔය අවසාන ලියලා තියෙන වාක්‍ය දෙක තියෙන්නේ. තමන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනෙනවා. ඉතින් බලන්නකො මේ ඉඳගෙන ඉන්න පැයේ වැඩි වේලාවක් අන්නේ ඒ ඇසුර එනතන් ඇස්පෙනිනා මානේ ඉරියව්ව තියනවාද කියලා. දැනෙන මානේ ඉරියව්ව තියනවා නම් ඒක තවත් දියුණු චිනු කරන්න තමයි අපි ඒක ඇතුලේ තියෙන ආනාපානේ බලන්නේ ආනාපාන නොතිබුණත් ඉරියව්වේ වැටහිම තියනවා නම් ඒ ඉරියව්ව වැටෙන වෙලාව තියාගෙන ඉන්න කෙලස් නැත්තන කියලා. ඊට පස්සේ ඒ සද්ද ඇහෙනවා, වේදනා දැනෙනවා, හිතවිලි එනවනේ. ඒ හිතවිලි ආවත් කමක් නැහැ. මට ඉරියවට යන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවනම් ඒ හින හිතවිලින් වේදනා සද්ද වලින් කිසිම කෙලෙසයක් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ එන හිතවිලි වේදනා සද්ද වලට වෛර කරොත් කෙලෙස් ඇති වෙනවා. වෛර කිරීම නිසා සහ ඒ වෙලාවේ මේ ඉරියව්වට ගන්න තියෙන හැකියාව නොබලන නිසා. නිසා මේ කෙලෙසය කෙලෙසයක් වෙන්නේ ඒවට ප්‍රතික්‍රියා කිරීමෙන් පමණයි. ඒ ශබ්ද ඇහුනට මට ප්‍රශ්න නැහැ. ශබ්ද ඇහිලා යයි, ශබ්දෙන් යණ්ඩයි. මට ඉරියව බලන්න පුළුවන්. මට වේදනාව එනවා. නමුත් වේදනාව ඇවිල්ලා යයි. ඉස්සර පැසර මට ඉරියව බලන්න පුළුවන්. හිතවිලි එනවා. කමන්නේ හිතවිලි ඇවිල්ලා පළච්චාවයි. මට මේ ඉරියවට එන්න පුළුවන් කියන විශ්වාසයෙන් මෙවුවා ගණන් ගන්න නැතුව කියන එක කියන්නේ හිත කරදර ගන්න නැතුව ඉන්නවා එකකින්වත් කෙලස් වෙන්නේ නැහැ. ඒක කෙලස් වෙන්නේ උරුට්ටුවනොත් තමයි. ගැටුනොත් තමයි. ප්‍රතික්‍රියා කළොත් තමයි. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඔය කොයි දේවත් අපිට පාලනය කරන්න බෑ වයි යනවා එනවා. ඒ අතරමැද නිකන් කාන්තාරේ ගමන් කරන මිනිස්සු කුතුරුතරෝ බලනවා වගේ තමයි දිශාව දැනගන්න ඉන්නේ ඉරියව්ව දන්නවනම් කද්දාවත් භාවනා වැරදිලා නැහැ. ඒ නිසා නිතරම ඒක තියාගෙන ඉන්න මේ උතුරුතරෝ බලනවා වගේ මාළිමා කට්ට බලනවා වගේ ශරීරයේ ඉන්න ඉරියව්ව දකින්නවනම් ඒක තව හොඳට පහසු වුණාට පස්සේ බලන්න ඉරියව්ව තුල ආනාපානෙ වැටෙනවද කියලා. අපිට නැතුණ ප්‍රශ්නයක් නැහැ. ඉරියව්ව වැටෙනවනම් දුර ගමනක් යන්න පුළුවන්. අරු ස්වාමින් වහන්සේ උදෑසන 9යි 10යි සක්මනින් අනතුරුව තිබූ පරියංක භාවනාව මගහැරුණි. මන්දයත් භාවනාවක් දැකී විස්තර ලියු බැවිනි. ලැබුණු සුළු වේලාවේ පරියංක භාවනාවට යොමු වුණි. හුස්ම රැල්ලට ප්‍රතියොමු කළෙමි. ආස්වාස ඉවර වෙනවා සමගම පිටි ප්‍රස්වාසයේ කෙළවර මඳ වේලාවක් පිස්ස තිබී නැවත ආස්වාසය කර ඉවර වෙනවා සමගම ප්‍රස්වාසයේ වී නැවතත් ටික වේලාවක් නැවතී සිට යලි ආස්වාසය පටන් ගනී. ඒ සුතුසු ඒ සිටි සුළු වේලාව තුලදීම එය අද්දුටිමි. වෙනත් පරයන්කදී අද්දුට සිද්ධියක් නම් නිබ්බිදාවේ සිටින කාලයේ තුල ශරීරයේ සැරින් සැරේට ගැස්සෙන බවත් සහ සමහර වෙලාවට රබර් පටියක් ඇදලා අතහරිනා වගේ ශරීරයේ ශනගින් පැත්තට නැවිලා කෙලින් වෙන ස්වභාවයක් පත්ති දිටිමි. මම නොවේ මගේ නොවේ මගේ ආත්ම නොවේ සිටිමි. ඔබ වහන්සේට පතන්නාව බෝධියකින් නිවන්සුව ලැබේවායි පතමි. ඒක ප්‍රශ්නයක් වශයෙන් නෙවෙයි ප්‍රකාශයක් වශයෙන් තියෙන්නේ. දහිත වීමක් වශයෙන් කියන්න පුළුවන් ප්‍රස්වාසයේ කෙලවර දැක්කනම් ආස්වාසයේ කෙලවර දැක්කනම් හැම ප්‍රස්වාසයකම කෙලවර නිවන තියෙනවා. හැම ආස්වාසයකම කෙලවර නිවන තියෙනවා. ඒක නොදැක ගියා නම් මේ තියෙන නිවන නොදැකීම වෙලා තියෙන්නේ. දැකලා බය වුණා නම් අසත්පුරුසයි කාලකන්ණී දැකලා මේක තමයි නිවන කියලා හිතාගත්තා නම් ඊට පස්සේ ඉතින් භාවනා කරන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න අමාරු නෑ. දැන් දන්නවා මොකද්ද බලන්න ඕන කියලා. මේ ආස්වාද ප්‍රසවාසය බලනවා කියලා කියන්නේ සම්පූර්ණ ගෙවංගන තන දක්වාම බලලා එතන මොකුත් නෑ. එතන කිසිම කෙලෙසයක් නෑ. ප්‍රසවාසය සම්පූර්ණ ගෙවංගන දමන. ඒකෝට බලනවා ප්‍රසවාසය ආස්වාසය දෙකම අවසානයේ නිවන තියෙනවා. ඉතින් අපි මෙතෙක් කල සංසාරයක් හුස්ම ගත්තට ඕක දැකලා නැහනේ. දැන් ඒක දැන් බලනකොට තමයි දකින්නට බය හිතෙනවා. එහෙමනම් අසත්පුරුසයි. අසද්ධර්මයි. අයෝනිසෝ මනසිකාරය. මේක මම දැක්කේ භවනා නිසා අනේ යන්තම් දැන් පේනවා මම කොහොමද එනේන හුස්මේ අවසානයේ දකින්නේ. ආස්වාසි. එනේන ප්‍රසවාසි දකින්න කියලා මේකට හරියට හිතලා ඇස්සෙලා ගියොත් යෝනිසෝ මනසිකාරය කියනවා සද්ධර්මය කියනවා සත්පුරුසයි. ඒ නිසා මේක හොඳ ආරම්භයක් මේකම ඉදිරිපත් කරගෙන පොට පාදා ගන්න එකයි කරගන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉරියව්වට හිත දමා භාවනාව ආරම්භ කරමි. මද වේලාවකින් ආස්වාද ආනාපානෙ දැනේ. ආස්වාදයේ ලාවට ඇතුළන බවත් ප්‍රස්වාසයේ ගොරෝසුට උණුසුම වේගයෙන් පිටවන බවත් අත්දැකිමි. මදින් මද ආස්වාදයේ වඩා සිවුම් වේ. ප්‍රස්වාසයේ සිවුම් වීම ඊට පසුව සිදුවේ. ටික වේලාවකින් ආස්වාද ප්‍රස්වාස දෙකම සිවුම් වී දෙකේ වෙනස නැතුව ලාවට දැනෙන නොදැනෙන බවට පත්වේ. සමහර පර්යංකවලදී මේ தත්ත්වය ඉස්මතු කරගෙන කයේ යම් තැනක පදවීමක් වැනි ගතියක් දැනෙන්න වේ. නමුත් නැවත ආනාපාන අනායාසෙන්ම දැනේ. නමුත් හුස්ම සියුම් වී තිබෙන විට සිතුවිල්ල පැමිණි විට ඒ දිහාවට සිතුවිලි වැලක් ඇතිකොට කනගාටුවක් සමගම උත්සාහයෙන් ආනාපාන ගැනීමට සිදුවේ. එක් පර්යංකයේදී මේ සිදුවීම් දාමය කීප විටක්ම විටින් විට සිදුවේ. ඉඳ හිට සියුම් ආනාපානාව සමග සැහැල්ලු බවක් ප්‍රීතියත් අත්විඳත් බොහෝ විට සිතුවිලි බාධා ඇතිවේ. මම නොවේ මගේ නොවේ කියා දැනගත නමුත් අයාලේ යන සිතුවිලි දැනේ. එතනදී පශ්චාත්තාවයක් ඇතිවේ. පැතිරීම නොහැකි බවක් දැනගන්නා කලකිරීමේ ස්වභාවයක් ඇතිවේ. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වාසයට දීර්ඝාස ලැබේවා. ඒ අවසානයේ සඳහන් කර තියෙන පශ්චාත්තාපේ සහ කලකිරීමට තමයි කෙලස් කියන්නේ. මේක පශ්චාත්තාප උණයි කියලා ඔය වෙන සිද්ධිය නතර වෙන්නේ නැහැ. නමුත් මේ සිද්ධිය වෙලා පශ්චාත්තාප නොවීමට වග බලා ගන්න පුළුවන්. ඒක තමයි සාරිපුත්‍ර ස්වාමීන්සේ සඳහන් කළා තියෙන්නේ සතිය කැඩෙනවා. අප්‍රමාදේ කැඩලා ප්‍රමාදයට වැටෙනවා. අසතියට වැටෙනවා. ඉතින් එතකොට සාමාන්‍ය මනස පශ්චාත්තාප වෙනවා. උන්වහන්සේ කියනවා පමාදේ න කම්පතිටි සති බලං. ඒකට කම්පා නොවෙන්න පුළුවන් නම් ඒක තමයි සති බලය කියන්නේ. හිත පිට යනවා, සද්ද ඇහෙනවා, වේදනාව වෙනවා, නැත්තම් අරමුණෙන් හිත ගිලිනවා, සතිය කැඩෙනවා. ඒකට අනිවාර්යෙන් කම්පා වීමම නෙවෙයි උත්තරයක් තියෙන්නේ. උද්දෝත්පාද කාලෙක අපි ඉන්න නිසා අපිට මනුසාත්ම භාවයක් තිබෙන නිසා අපිට ක්ෂණ සම්පත්තියක් තියෙන නිසා බණ අහලා තියෙන නිසා සත්පුරුෂ සංසේවනය කරලා තියෙන නිසා ඕනනම් පැවිදිත් වෙන්න පුළුවන් නිසා හිත පිට ගියයි කියලා කනකාටු නොවේ ඉන්න අවස්ථාවක් අපිට බුදුහාමරෝ පෙන්ලා දීලා තියෙනවා. සාරිපුත්‍ර සංසය පෙන්ලා දීලා තියෙනවා. ඒසබන්ට භාවනා අසතියෙන් හිටියොත් කනකාටු වෙනවා. ඒක එන්න ඇරලා නෑ මේකට කනකාටු උනොත් වෙන්නේ තවදුරටත් සතිය පාත්තන්න බැරි වෙනවා. හිතාතීතේ දුන කනකාටු නොවි දැන් මේ පාඩම අරගෙන ඊගාව චිත්තක්ෂණයේ සතිය අරමුණේ පිහිටව ගන්න උත්සාහ කළොත් කනගාටු නැතිකම ලාභයක් එකක් දෙක හිත අලුත් වෙලා ඊගාව චිත්තක්ෂණේ සතිය පිටවන්න පුළුවන් කනගාටු වුණොත් අනිවාර්යෙන් පශ්චාත්තාපයට වෙනවා ඊගාවටන චිත්තක්ෂණයට සාදර නැති වෙනවා ඒ නිසා මේක හොඳ අවස්ථාවක් අයෝනිසෝමනස්කාරයේ ඉඳලා හිත යෝනිසෝමනස්කාරයට දාන්න ඒ කනගාටු වෙන එක තමයි අපි මේ වෙලාවේ නොදැනුවත්කම හරහා කෙලෙස් ඇති කරන හැටි බුදුහාමුදුර අපිට දෙන උපදේශය තමයි නැත්නම් සාරිපුත්‍ර සාංශය මතක් කරන දේ තමයි මෙතන හොඳට සැලකිල්ලෙන් ඉඳලා කනගාටු නොවි ඉඳ දන්නවනම් යෝගාවචරක වෙන්න පුළුවන් භ්‍රමචාරිය රකින්න පුළුවන් විපස්සනා වැඩෙනවා අන්න ඒක ඉගෙන ගත්ත දවසේ කවුරුත් චෝදනා කරන්න ඉන්නේ අපිට කනගාටු නොවුණයි කියලා. නමුත් බුද්ධ ආධ්‍යොත්තම නාසල ස්තුති කරනවා. ඒකයි යෝනිසෝමනස් කාර්යය කියලා කියන්නේ නිසා හරියට මතක තියාගන්න මේ කනගාටු වීම කිසිම කෙනෙකුගේ අගයට ලක් වෙන එකක් නෙවෙයි කනගාටු නොවී සිටීම ආර්යයන් වහන්සේලාගේ බුද්ධෝ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාගේ වටිනාකමට ලක් වෙලා දිනවා පුළුවන් ද කියලා කරගන්න. වෙලාවක පුළුවන් වෙච්ච දවසක එකක් දෙකක් කරලා පුරුදු වුණාට පස්සේ තමන තේරෙන පටන් ගන්නවා මෙච්චර නිස්තරංග ජයක් තියෙද්දිනේ අපි මේ බොරුවට රණ්ඩු සරුවල් කරගෙන උරුට්ටු වෙලා මේ ගාගෙන තියෙන්නේ මේකේ තියෙන නිතරංග ජයක් විරුද්ධ පක්ෂයක් නැහැ කිසිම කෙනෙක් විරුද්ධ පක්ෂයක් නැහැ. මේක ක්‍රියාත්මක කරන්න බැරි අපේ තියෙන සදාචාරවාදය නිසා. අපිට අපි දුක් දී ගන්න තියෙන ආසාව නිසා. අපිට අපි තියෙන අත්කිලමතාණු යෝගේ නිසා. මේකට සෑඩිස්ට් එහෙම නැත්නම් මැසජිස්ට් කියලා රෝග දෙකක් තියෙනවා. Tamanට දුක් දී ගැනීමෙන් සතුට වෙන જાතියක් ලෝකේ ඉන්නවා. අනුන්ට දුක් දීමෙන් සතුට වෙන જાතියක් ලෝකේ ඉන්නවා. මේ පෘතජ්ජනය කියන්නේ අන්නේ જાතියට තමයි. දුක නැත්තම් නිකන් කුයි කුයි ගන්නවා වගේ වුණා වගේ. නිකන් ඉන්නකොට මොකද මොකක් කාට හරි කෙන කොනහන්න ඕන. නැත්තම් කවුරු හරි මට කොනහන්න ඕන. ඉතින් ඒ නිසා නිකන් ඉඳ වෙන්න ප්‍රවෘත්ති පත්‍රය හරි අරගෙන කියව නැත්තම් ප්‍රවෘත්ති හරි අහනවා. එහෙම නැත්තම් නිකන් ඉඳේවා ගෝම ගෝම හරි ගහබල්ලාවන් පෙස්සන් කියලා කාට හරි සමග අහගෙන හරි. ඒක නිසා මේ ඒක නැති තැන දුක් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් බව බුදුහාමරෝ කියලා තියේදිත් අපිත් බෞද්ධයෝ කියාගෙන මේ කෝ බුදුහාමරණ කරන ගෞරවය. මේ ඔක්කොටම කනගාට වෙන එක සදාචාරය කියලා හිතාගෙන ඊසහත බැඳගෙන නිකටල්ලේ තියන චර්චුරු ගගා අඬා ඉන වෙච්ච දෙයක්. ඒක නෙවෙයි තියෙන්නේ ඒක ගැන කනගාටු නොවි ඉන්න අවස්ථාව වැඩගෙන ඊගාව චිත්තක්ෂණයට සතුටින් මුණ දෙන එකයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ හේතුන් රාශියක් නිසා ඵල ඇතිවන බව ඔබ වහන්සේගේ ධර්මදේශනාවේදී ආબોධ කරගතිමි. මගේ සුතමේ ඥානයේ අනුව හේතුන් අතර කම්මචිත්ත, ඉස්තු ආහාර යන හේතුන් ගැන අසා ඇතෙමි. මේ පිළිබඳ ධර්ම ඥානය ඇති කර ගැනීමට මේ අවස්ථාවේදී හෝ ධර්මදේශන අවස්ථාවේදී පහදා දීමක් කරමින් ඉල්ලා සිටිමි. පෙරවන් සර්ණයි. මේ ලෝකයේ තියෙන ඔක්කොම හේතු අවිද්‍යාව මේ සංස්කාර වලට හේතු වෙනවා සංස්කාර විඥාණයට හේතු වෙනවා අවිද්‍යාව හේතුකුත් වෙනවා ඵලයකුත් වෙනවා අවිද්‍යාවනිස ඇති වෙන සංස්කාර ඵලයකුත් වෙනවා ඊට පස්සේ ඒක විගාවට එන විඥාණයට හේතු වෙනවා නිසා මේ ලෝකේ තියෙන හරියක් තියෙන්නේ කර්ම ඇති කරන හේතු විතරයි ඒකයි මේ ලෝකෙන් ඵලයන් කියලා කියන්නේ මේකේ ඉන්න තාක්කල් මොන දෙයක් ගැන කල්පනා කරත් ඒ හැම දෙෙම ඒ ඇති වෙන දුකට හේතු වෙනවා ඉතින් මේ ලෝකේ හේතු නොවන මොකක්වත් නැහැ. වේ කම්මජ චිත්තද උතුජ ආහාරද කියලා කියන්නේ කණ්ඩායම් හතරකට බෙදලා දක්වන්නේ මිස ඕනම දෙයක් ඕනම කෙනෙකුට හේතුවක් කරගන්න පුළුවන් සතුටටත් කනගාටුවට. එනිසා ඒක කියලා ඉවර කරන්න බැරි තරම් ඒකයි ඉදප්පච්චේතා එහෙම නැත්නම් හේතුඵල ධර්මය කියලා ලෝකෙටම අදාළ විදිහට සරුවචනස්ති දේශනා කරේ එක එක අරගෙන කියලා දෙන්න අමාරුයි. හැබැයි එක්කෙනෙක් තේරුම් ගන්න එකකින් තමයි. Tamanට ඉදිරිපත් වෙන අරමුණෙන් තේරුම් ගන්න තේරුම් ගත්තට පස්සේ නම් මේක ලෝක සාධාරණ ධර්මයක් හේතු ප්‍රත්‍ය පෙරලෙමින් ගමන් කරනවා අඹ ඇටයක් ගහක් ඇති කරනවා ඒ ගහෙන් ආය ඇටයක් ඇති කරනවා මේ ඇටින් ආය ගහක් ඇති කරනවා ආය ඇටයක් ඇති කරනවා ඉතින් මේක දිගට යනවා ඒක නිසා ඒක විස්තර කරන්න මාරුයි Tamanට අදාළ ආස්වාස් ප්‍රසවාසයේ වගේ අහුවෙච්ච අරමුණක් අරගෙන ඒක විතර සුද්ධ කරගන්න නැතුව මුළු එකම තේරුම් ගන්න සාරුවච්චන් වහන්සේට තමයි අවශ්‍ය වෙන්නේ. අනික් අයට එච්චර ඕන කරන්නේ නැහැ. රහත් වෙන්න එච්චර ඕනේ නැහැ. රහත් වෙන්න ඕන කරන්නේ තමන් භාවනා කරන නැත්තම් කැපිපේන එක අරමුණක හේතුප්‍රත්‍ය දන්නවනම් කොහෙන් බැලුවත් ඒකම තමයි දකින්න හම්බ වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ නාස්කාග්‍රේ ඉදිරිතර අඳවාගෙන ආස්වාස ප්‍රස්වාසය මෙනෙහි කරමින් ටික වේලාවක් ගිය පසු විනාඩි භාගයක් පමණ එය නොදැනීයයි. එවිට පුරස සහ උදරය පිම්බීම සහ හැකිලිම දැනෙන්න පටන් ගනී. ටික වේලාවක් මේ වෙත සිත යොමන විට නැවත නාසිකාග්‍රයේ හුස්ම ඇරලා දැනෙන්න පටන් ගනී. මේ හේතුවෙන් මාගේ සතියේ චංචල භාවයටපත් වී නිදිමත ගතියක් එයි. ටික කලක සිට ඇති පීන සමාර නිසා මගේ නාසයෙන් ගන්ධ සුවඳ දැනීම අඩු වීම මෙම තත්ත්වයට හේතුවක් දැයි සිටේ. මේ තත්ත්වයේ යටතේ ආනාපාන සතිය වැඩි යුතු ආකාරය පිළිබඳ ඔබ වහන්සේගෙන් කාර්මික උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිවන් සුව ප්‍රතමි. ඒ විදිහට මේ ආනාපානෙන් පිම්බි මැකිලකට මාරනවා. පිම්බි මැකිලෙන් ආනාපානෙ මාරුණාට අරමුණු මාරුණාට සතිය මාරු වෙන්න ඕන කම නැහැ. සතිය තියෙන්න ඉඩ තියෙනවා. අන්න ඒක අදාහගෙන යන්නයි තියෙන්නේ. අරමුණු මාරුණාට සතිය කැඩෙන්න ඕනේ නැහැ. අපි දන්නවා මීටර් 400 තරඟයේ එක්කනාට රවුමේ දුවලක් දිනන්න පුළුවන්. ඒකේ මීටර් 100 වාර 4කදී රිලේ රේස් එකක් කරන්නත් පුළුවන්. එතකොට එක්කනේ දුවල බැටන් එක අනිත් එක්කනට දෙනවා, ඊගාව එකන ඊගාව එක්කනට දෙනවා. ඒත් බැටන් එක ඉස්සරහ ආපු එකන දියුම්. එක්කනම දුවන්න ඕන කමක් නැහැ. අරමුණු මාරුණාට බැටන් එක මාරුණාට ලීඩ් එක අඩු කරන්න ඕන කමක් නැහැ. ඒ නිසා මේ වගේ නරක විදියට කල්පනා කරන්න එපා. අරමුණු මාරුණාට සතිය කැඩෙන්න ඕනේ නැහැ. අපි හිටගෙන ඉඳලා ඉඳ ගන්නකොට ඒ ක්‍රියාවලිය දන්නවනම් අර ඉරියව්ව මාරුණාට සතිය කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ නැති බව විශ්වාස කෙරුවොත් ඒක ඔප්පු කරන්න පුළුවන්. ඉතින් ඒකට මේ කොහොද යන පීනසක් අල්ලගෙන ගඳ සුවඳ දැනෙන්නේ නැති එකත් එක්ක සම්බන්ධතාවය බලන් හදනවා කියලා කියන්නේ කොහෙන් හරි වැරද්ද කනගාටු වෙන්න කාරණාවක් හොයන්නයි හදන්නේ. මෙච්චර ලස්සන ජය ගන්න කාරණා තියේදී කනගාටු වෙන්න කාරණා තියෙනවා. ඉතින් අර මේ මේ ළඟදී එක තැනක තිබුණා මේ YouTube එකේ එකක් ඇවල තිබුණා කාටද ඔක්කොටම ඇවල තිබුණා මටත් ඇවල තිබුණා ස්ටේෂන් එක මිනිස්සෙක් පොතක් තියාගෙන කියෝගේ ඉනවා බස් කෝච්චිය එනකන් එහා පැත්තේ ඉනවා අන්ද ළමෙක් ඒ ළමයා ඉතින් ඔහොම බලාගෙන ඉන්නවා එකපාරට අර පොත කියවෙන කරන්නේ hina යනවා ඉතින් අන්දෙක් නානවා ඇයි hina උනේ ඈ මටද hina උනේ කියලා නෑ නෑ ඔයාට hina උනා නෙමෙයි පොතේ ලියලා තිබුණ එකට මට hina උනේ කියලා ඒකේ මොනවද අනේ ලියලා තියෙන්නේ මටත් කියන්න ඕක කියනවා. ඊටසේ කියනවා කොරමනුස්සේ පාර යනකොට ඒ තව කෙනෙක් ඇහළු මොකද මිනිස්සු මේ කොර කියලා. ඊටසේ කවුලි ඊයේ කාපු පතෝල හොද්දට ලුණු වැඩි වෙලා ඒකයි කොර. එතකොට අර හිඟන්න කියනවා ඇස්ලති මිනිසයා ඉතින් ඒ අපිට ඕන කතා ඉවර අනුසර කියන ඕක එනම් පොත කියවලා මටත් දෙනවද කියලා අහනවා. එතකොට අර ඇස් තියෙන එක නහන පොතද කියලා නෑ ඔයාගේ ඇස් දෙක මැරුණාට පස්සේ ඇස් දෙක පරිත්‍යාග කරන්න කියනවා මට බද්ධ කරන්න. එයාට ඕනේ පොතක්, එයාට ඕනේ පරිප්පු, එයාට ඕනේ පතෝල, එයාට ඕනේ ඇස් දෙකක්. මේ එක්කෙනෙක් කතා කරනවා කකුල කර වෙලා තියෙන්නේ හේතුව පතිපු කාපු පරිප්පු මාළුවට ලුණු මදි කියලා. මේ තමයි ඇස් නැති මිනිසුන්ගේ කතා. ඇස් තියෙන මිනිසුන්ගේ කතා. ඇස් නැති මනුස්සයර තේරෙන්නේ මේ ඇස් දෙක නැති කතා. ඒ වගේ භාවනා කරනකොට තර්ක තීරු මනස කෙලෙස් නානා ප්‍රාර්ථකතන දෙනවා. ඒවා සේරම මාරපාක්ෂිකයි. ඒ සේරම කෙලෙස් පුළුවන් නම් ඒ ඔක්කොම තියේදී අරමුණු මාරු වුණත් සතිය පවත්වන්න පුළුවන් කියන හැකි සංඥාව ගත්තා නම් ඕව නිකම්ම හැලෙන්න පටන් ගන්නවා. ඒ නිසා සක්මන තමයි මේකට උපදේශේ. පරියංකේ ඉඳලා සක්මන්ට යනකොට පරියංකේ ගත්ත සතිය නැගිටිනකොට හොඳට සීයේ සක්මනට ගෙනියන්න පුළුවන්. සක්මනේ ඇති කරපු සතිය අලාප ගන්න තු වෙල පරියන්කට ගන්න පුළුවන් නම් ඉරියව් මාරුණත් සතිය කැඩෙන්නේ නැහැ. කැඩෙන්නම ඕනේ නැහැ. අරමුණ මාරුණාට කැඩෙන්න හේතුවක් නැහැ. ඒ නිසා පශ්චාත්තාප වෙන්න එපා. ඔය පීන සමාරුවත් එක මේකේ සම්බන්ධතාවයක් මේලිය තියෙන ලිමානු නම් පේන්නේ නැහැ. ඒක නිසා ඒ දේ වෙන්න පුළුවන්. ඒක සතිය කැඩෙන්නේ නැහැ කියලා හැකි සංඥාවෙන් භාවනා කරන්න කියන එක තමයි මතක් කරන්න තියෙන කාරණාව. ගෞරවනීය ස්වාමින් වහන්සේ රාත්‍රී 8:09 පරයන්කේදී ඉඳගත් විගස කයට හිත තබා නුඹ වේලාවකින් ආස්වාද ප්‍රසාද සිත යොමුනි. ඒද මොහොතින් මොහොත සිතුවිලි සමගින් අවසාන අරමුණ තුනී වී නිබ්බිදාවටපත් වූ බව තේරුණි. එයින් නැහැරුණු විගස නැවත ආනාපාන සතියට යොමු වුණි. එසේ කිහිප වරක් සිදු වූ අතර දෙතුන් පාරක් ඉරියව්ද වෙනස් කෙලිමි. පැයක පමණ පරයන්කෙන් පසු පිරිසිදු වී එනම් ඇඟට වැටෙන ජලයේ සීතල උණුසුම් ගති ශරීරයේ ස්පර්ශ වී යන ජල බිඳු ඇති වී නැති වී හැටි මෙනෙහි කළමි. ශරීරයේ දි රාගයේ කොටස් සෝදා පවිත්‍ර කරනවා මෙනෙහි කළමි. අනතුරු ආනාපාන සති සිතුවිල්ලෙන් හින්දට ගෙමි. උදෑසන ලනුපැදුර මත සක්මන් කරන අතරතුර කන්දක් නගින සයක් දැනිනි. මේ බව එක එක දිගටම නොදැනිනි. ඒ බව දැනෙනවා සමගම ඒ ඒ බව මග හැරිනි. සක්මනෙන් අනතුරුව පරයන්ක භාවනාවට ගෙමි. ශරීරයට හිත යොමු කර අනතුරු හුස්ම හිත යොමු කෙලිමි. එමෙන් හුස්ම පහව ගොස් නැවතද පෙර පරිදිම නිබ්බිදාවටපත් උනි. ඒ තුලද සිතුවිලි එන බව වැටහුණි. සෑහෙන වේලාවකට පසුව සිත ප්‍රභාස්වරව නැවත ආනාපාන අරමුණට යොමු විනි. උදෑසන දහන් යෙන් පසු වත නිමවා වැලි සක්මනේ යලි සක්මනේ යෙදුනි. සැහැල්ලු ලෙස සක්මන් කරන අතර උලුම් උඩ සක්මන් කරන ලෙසත් ටික වේලාවකින් දැන්නේ. ඒ බව දැනන දැනගෙන ඒ දෙස බලා ඉන්න විට ඒ බව නොදෙනී ගියේය. තවද දානය ගන්න අවස්ථාවේදී කට තුලට ඇතුළන ආහාර කෙල සමග හොඳින් මිශ්‍ර වී ආහාර කුඩා කැබලි වලට කැඩී ආහාර මාර්ගයට ඇතුළන සැටිද අද්දිටිමි. ගරු ස්වාමින්වහන්සේ මා අද්දුට භාවනා අධ්‍යක්ීම් බින්ද තවත් සාර්ථක කරගන්න ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. මෙයාගේ වාර්තා කරනකොට හොඳම පරියන්කයක විස්තර ටිකක් කිව්වොත් එච්චරක් ඇති. ඔක්කොම සිද්ධි ඔක්කොම ලියන්න පටන් අරගත්තොත් නරක නෑ සිද්ධි හොඳයි. නමුත් වාර්තාව හොඳ නෑ. මොකද අගක් මුලක් නෑ. මෙතෙන් නතර කරන්න ඕන ඔය විදිහට යන්න බුල. එහෙම නෙවෙයි තමන් අවසාන පරියන්කේ සක්මන් කමඨාන් සුද්ධ කරපු දවසේ ඉඳලා අද දක්වා කරපු හොඳම පරියන්ක විස්තර ටික දෙන්න හොඳම සක්මන් ටික විස්තර දෙන්න හොඳම ඉදින්දා කටයුතු විස්තර දෙන්න තමන් හොඳයි කියන එක. එච්චරයි. එහෙම නැතුව මේක වුණා මේක වුණා මේක වුණා කිව්වොත් එහෙම නිකන් ඒක එච්චර තාක්ෂණික ලියවිල්ලක් වෙන්නේ නැහැ ගම්මැදි ඇල්ලක් වෙනවා. ඒ නිසා එහෙම තියෙනවනේ ඔය එක සිද්ධියකින් ඔක්කොම තේනවා. ඒ නිසා Taman හොඳයි කියන එකක් ඇති කරන්න මේ විදිහට හැම සිද්ධියක් ඇතුළෙම ගොඩාක් විස්තර තියෙනවා. ධර්ම ඕජාව තියෙනවා. දැන් මේ වගේ තේරෙන්න පටන් ගන්නතර පස්සේ ඒවා විසිතුරු කරලා පතුරු ගහලා බෙදලා බැලීමේ ක්‍රියාව දිගට කරගෙන යන්න. මොකද තුන්වෙනි දවසේ මේක දවස් 10 රිට්‍රීට් එකක් නම් ඕන 4 5 වෙනකොට ඕක ගැම්ම අල්ලනවා. ගැම්ම ඇල්ලුවාට පස්සේ ඉතින් ඒකේ රිට්‍රීට් එකේ ඉන්න තාක් කල් ඇතුළට යනවා. ඒකයි මේ මේ මට්ටමට ආවට පස්සේ ඒක පවත්තන්න නම් ඒ දිගට කරගෙන යන්න ඕන. දෙකට කරන්නේ නැතුව ඒක නැතර වුණොත් ආයෙ පටන් ගන්න දවස් 3කින් වෙයිද කියලා කියන්න බෑ. ආයෙත් පටන් ගන්නකන දවස් 4 5ක් දඟලන්න ඕන. ඒක නිසා මේ දිගට මේ ගත්ත කැම්ම මේ ගත්ත වේගය Java දිගට අරගෙන යන්න විස්තර සහිතව බලන්න තව තවත්. ගෞරවනීය ස්වාමින්වහන්සේ මෛත්‍රී සමාධියක් මෙන්නව ආනාපාන සමාධිය තුල සිත ඊතා ක්‍රියාශීලිය. දැන් ආනාපාන සමාධිය තුල සිත පෙරමෙන්නක් විය නොවේ. ඒ විටක බාහිර අරමුණුගෙන නැවත කමටහන වෙත નિરાයාසයෙන් එළඹේ. ආස්වාද ප්‍රසආස අරමුණු දෙස ඒ ਵਿਚාරශීලීව බලයි. නමුත් මට හැඟෙන්නේ මාගේ සිත මේ ආස්වාස ප්‍රස්වාස අරමුණු දෙස විදර්ශනා කිරීමට නොදන්නා බවයි. ස්වාමින් වහන්සේ මා කෙරේ අනුකම්පාවෙන් ආස්වාස ප්‍රස්වාස තුල නාම රූප ඇතිව නැතිවන හැටි බැලීම ඔස්සේ තව මදක් ඉදිරියට යන හැටි පැහැදිලි කර දෙන්න. මේ මහත් ඵලදායි වැඩමුළුවකි. මේ ආනපන වැටෙන්නේ මොකද්ද කියලා කියනවනම් මට කියතයි. ඥානපණ කරලා හොඳටම වැටෙන වෙලාවේදී ආස්වාසිය ප්‍රසවාසික වේගම වැටෙන්නේ කොහොමද? ආස්වාසිය මුලින් මැද වෙන් වැටෙන්නේ කොහොමද? මැදින් අග වැටෙන්නේ කොහොමද කියලා හෝ. එනිදන් ආස්වාද ප්‍රසවාසිය පිළිබඳ වැටෙන කරුණ නෑ මේකේ. ආස්වාද ප්‍රසවාසිය බලනවායි කියලා තියෙනවා. පෙනුනයි කියලා තියෙනවා. සාර්ථක වැඩමුළුවක් කියලා තියෙනවා. නමුත් දැකපු දේ අත්දකපු දේ මේක ලියලා නැති නිසා මේ ගානට සම්පූර්ණ ලකුණු දෙන්න විදියක් නැහැ. මම උත්තරේ දෙකක් ගහලා නැහැ. උත්තරේ නෑ මේකේ. තාම ගාන හදමින් ඉන්නේ. ඒ නිසා කරුණාකරලා ගාන ලියන්න, සුළු කිරිව ලියන්න, උත්තරීල ඉරිදයක් ගන්න. එතකොට නම් මට ලකුණු දෙන්න පුළුවන්. එහෙම නැතුව මේ මොකේ නාම රූප මම කතා කරන්නේ. ඒ විස්තර කිව්වනම් ඒ විස්තර ටික මට අල්ලගෙන ඒ විස්තර අනුව ඉල්ලන දේ දෙන්න පුළුවන්. හැබැයි එකක් ඒකයි. ඔය ඉල්ලන නාම රූප නැති වුණාට අරමුණත් එක්ක වැඩි වෙලාවක් ඉන්නවනම් භාවනාව කොහොමදක් දියුණු වෙනවා. ඒ නිසා මේකට වැඩි ලුණු මිරිස් දාන්න යන්න බෑ. එතකොට ඔය තියෙන මාළුවත් රස නැති වෙනවා. යන විදිය හොඳයි. දිගට කරගෙන යන්න නාම රූප දැකීමේ විශේෂ අවශ්‍යතාවයක් උදයබ්බේ නැකීම නැත්නම් උදක බකන් දැකීමේ විශේෂ අවශ්‍යතාවයක් භාවනාවේ නැහැ. ඔය යන ක්‍රමය හොඳටම හොඳයි බය වෙන්නේ නැතුව එතන විශ්වාසයක් ඇති කරන ඉදිරියට යන්න හැබැයි කවාර්තා කරනකොට වැටහිච්ච දේ අද්දකපු දේ අත්විඳපු දේ නැතුව විස්තර කතා කරපුවාම ඒකේ මේ කෝම්බේ විතරයි දෙන්නේ කුරුම්බේ නැහැ. කුරුම්බේ බීලා කොම්බේ වෙන්නනවා. ඉතින් ඒක ඇති වැඩක් නැහැ. ඒ නිසා මට කුරුම්බා gediy පිටින්ම වන්. වරණේ ස්වාමීන් වහන්සේ ලක්මන් භාවනාවේදී සතිය පහේ පීටුවාගෙන පාය දෙස නොබලා සිතින් වම්පස දෙල වම්පය දෙස බලමින් ඇති වෙනවා නැති වෙනා හෝ අනිත්‍යයි නිට්ටයයි සිතින් මෙනෙහි කරමි. දකුණු පාය දෙස සිත පිහිටුවාගෙන ඇති වෙනවා නැති වෙනවා හෝ අනිත්‍යයි අනිත්‍යයි මෙනෙහි කරමින් සක්මන් භාවනාවේ යෙදෙමි. සමහර අවස්ථාවල කොන්දේ වේදනාවක් දැනේ. ඒ වේදනාවත් අනිත්‍යයි අනිත්‍යයි මෙනෙහි කරමි. බාහිර වෙනස් සිතුවිලි නම් සිතට නොපෙන්නේ නොපැමිණේ. සක්මන් භාවනා කාලයේ මුළුල්ලේම මේ ආකාරයයි. මේ කාලයේදී ඇතිවන්නේ කුසලයක්මයි. මීළඟ මීළඟට යෝග්‍යා ගති උපයවර ලැබෙන ප්‍රතිඵලය කුමක්ද යන්න පැහැදිලි කර දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක මේ අතිවිම නැතිවම අනිත්‍ය කියන කතාවක් මෙහෙදි නම් උගන්වලා නැහැ. නමුත් මම කියන්නේ ඒක වැරදි කියලා. මේ වැරද්දක් කියලා. බලන්න මේකත් මෙනේ නොකරම කෙලස් නැති හිත පවත්වන්න පුළුවන්ද කියලා සක්මන් කරනකොට ඒක ඊට වැඩිය දක්ෂයි. ඒ නිසා මේ අනවශ්‍ය මෙනේ කිරීම නැතුව ඔය සක්මන්ට හොඳට නැවතිලා යන ගමන් හොඳට සක්මන දිහා බලාගෙන පිට කෙනෙක් බලන්න වගේ නැත්නම් Taman දිහාම Taman වෙන කෙනෙක් විදියට බල වෙන කෙනෙක් දැස බලා ඉන්න වගේ යන්නරනේ එතකොට ඔයටත් වැඩිය දක්ෂයි සක්මන. ගරු ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව කළේ ඔසවමි ගෙනවමි තබමි ලෙසයි. පොළවේ සීතල උණුසුම, තලු සහ රුදු ගතිය දැනුනි. විටක පියවර 6-7ක්ද විටක ඊට වඩා වැඩිවද නිරීක්ෂණය කළ හැකි විය. ඒ අතර සිත, සිතුවිලි වලින්, ශබ්ද වලින් සහ රූප වලින් විසිරී යාමද නොනවත්වා සිදුවිය. එසේ විසිරුණු සිත නැවත නැවත මා පියවර තැබීම කෙරේ යොමු කෙලිමි. ඊයේ රාත්‍රියේ මා සක්මන් මළුවේ භාවනාවේ යෙදී සිටින විට පෑ භාගයට පමණ පසුව මා හිසට උඩින් වහලයක් තිබෙනවා යන හැඟීම කීප විටක දැනුනි. මම එවන්නක් නැති බව අවබෝධ කරගෙන සක්මන් කළෙමි. බොහෝ වේලා සක්මන් කරන විට විනාඩි 45ක් පමණ මාගේ සමතුලිත බව නැති වී මා විසිවෙනවා ලෙස දැනුණා. එවිට මම සක්මන් නතර කර ටික වේලාවකින් නිසලව සිට නැවත සක්මන ආරම්භ කළෙමි. මේ සාමාන්‍ය අත්දැකීමක් දැයි පහදා දෙනු මැනවි. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට මෙවන් වූ සේවයක් ඉදිරියට කරගෙන යාමට නිදුක් නිරෝගී සම්පත්තියක් දීර්ඝායස පතමි. විනාඩි 45කට පස්සේ වගේ ඒ දැනෙනවයි කියන මේ පාලනය කරගන්න බැරිකම එහෙම නැත්නම් නිදිමත වගේ ඒන ගති දකින්නකොට ඒක අපේක්ෂාවෙන් ගිහිලා තිබ්බනකට ලෑස්ති මනසකින් ගිහිලා තිබ්බනක් තමන්ට කිසිම බාධාවක් එන්නේ නැහැ. ඉතින් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා එහෙම යන්නේ නැහැ. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා දන්නේ නැහනේ. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ජන සක්මන් කරනකොට හිත උනන්දු වෙයි. වීර්ය වැඩෙයි කියලා. නමුත් හොඳට සක්මනේ කටයුතු කරන යනකොට මේ කය පාලනය කරගන්න බැරුව වගේ එහාට මෙතන පැද්දෙන්නා වගේ එහෙම නැත්නම් නිජමත ගති වගේ එනවා. ඒකෙන් අදහස් කරන්නේ හොඳට දැන් සක්මන වැඩ කරලා කයට හිත ඇවිල්ලා තියෙනවා. එනකොට එන නිබ්බිදා ලක්ෂණ තමයි මේ පෙන්වන්න හදන්නේ. ලීන වෙන ගති, නීරස වෙන ගති, කම්මැලි වෙන ගති, පාලනය කරගන්න බැරි ගති. ඉතින් එතකොට ඒක කහක්මනේ ඉරියව්ව වගේම මේ නිබ්බිදා ලක්ෂණ ටිකත් අරමුණු කරගෙන භාවනා කරන්න පුළුවන් නම් තමයි තේරෙන පටන් අර ගන්නවා හිතගෙනත් නිින්ද යනවා කෙලස් නැත්තම්. කෙලස් තියෙනවා නම් තමයි මේ අවදියෙන් සන්තෝෂයෙන් බුම්බගෙන ගත කරන්නේ. කෙලස් නැත්තම් ඉඳගෙන ඉන්නකොටත් නිින්ද යනවා, සක්මනේදිත් නිින්ද යනවා. ඒ නිසා මේ නිින්දෙන් අදහස් කරන්නේ රාගේ නැහැ කියලා. විරාගේ ඇවිල්ලා රාගේ නැහැ කියලා. නමුත් ඒ රාගය නැති හිත සමාදම් වෙලා නැහැ. පශ්චාත්තාප වෙලා. භාවනා කරලා කරලා කරලා ලැබිච්ච මේ විරාගී මනස නීරසකමක් විදියට නිදිමතකමක් විදියට සලකන්න පටන් ගත්තොත් උකට බීජිකාවක් එනවා. ඒ වෙනුවට කරන්න තියෙන මට ඊට කලින් නැත්නම් මීටත් කලින් මේක වරෙන් මම මේක දිහා බලාන යනවා මේ තමයි විරාගේ රාගේ නැතිකම කියලා දැනගත්තොත් විමුක්තියට හේතු වෙනවා ඒ නිසා මේක අඳුනා ගන්න නැති වුණොත් භාවනා හැම දියුණුවක්ම බාධාවක් විදිහට සලකා ගන්න ඉඩ තියෙනවා ඒ නිසා ලෑස්ති වෙලා යන්න එක සැරයක් දෙසරක් වෙච්ච කෙනා එතකොට ඕක පිළිබඳව ඊට වැඩිය ප්‍රසන්න පිබිදිච්ච මනසකින් බලන්න පුළුවන් වෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ සවස් ධර්මදේශනයේදී ඔබ වහන්සේ පැහැදිලි කර උත්පාද තితి භංග ස්වභාවය ආනාපානයේ ආනාපානයේ තුල උස්ම ධාරාව අතීත අනාගත හා වර්තමාන වශයෙන් වෙනස් වන ආකාරයේ පැහැදිලි විය. මේ අතර අපි එදිනදා ධර්ම දේශනාවන්දී අසා ඇති උත්පාද වය ධම්මිනෝ යන સિદ્ધාන්තය ඊට උත්පාද තితి භංග යන අවස්ථාවන්ගෙන් වෙනස් වන්නේද? එසේනම් ඒ කුමන ආකාරයෙන්දයි කරුණාවෙන් පහදා දෙන්න. නිර්වාණ සරණයි. දෙකේම සඳහන් කරන්නේ එකමයි සංස්කාරයන්ගේ මැද හරිය කවුරුත් වගේ දන්නවා. සියුම් මනසක් නම් නිසා උපාදයයි භංගයයි තමයි දන්නේ නැත්තේ. ආසාවේ මැද නාස්පුඩු පුරවාගෙන යන එක අල්ලන්න දීසි ඔක්කොටම නෙවෙයි දක්ෂයට උපාදයයි වංගයයි අහුවෙන්නේ නැහැ ඒ නිසා උපාද වය ධම්මිනෝ කියනකොට කියන්නේ අනිත් එක කොහොමද දන්නව තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායිති කියන මැද හරිය නැත්නම් සංස්කාර කියන එකේ ලක්ෂණය තමයි ඉපදීමක් සහ විනාශ වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒකේ මැදක් තියෙනවා කියලා කියන්නේ නැත්නම් ඒක කියන්න ඕනේ කවුරුත් දන්න නිසා. ඒ නිසා උපාද ඨිටි බංග කියලා මේ කිව්වත් උපාදෝ වයෝ දෙක දැනගත්තයි කියලා කිව්වත් ඒකමයි සඳහන් වෙන්නේ. මේකේ ඨිටි කියනකට වැඩිය බුද්ධ දේශනාවේ තියෙන්නේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති මේ ඇති හිටි කියලා හිටිනවා කියලා අපි හිතන්න ගියාට ඒකෙත් වෙනස් වීමක් තමයි තියෙන්නේ. ඒක වෙනස් වෙන බවටපත් වීමක් තියෙන්නේ. අපි ඉන්නේ අනිත්‍ය සංඥාවට බය නිසා ඒක ස්ථාවර කරගෙන තිති කියන වචනේට දාගෙන තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ එහෙම කියලා නැහැ. බුදුන්සේ සඳහන් කරන්නේ මේ තිතිය කියන තියෙන එකෙත් වෙනස් වීමක්. පෙරලියක් තියෙන කියන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ පරයන්කේදී ආස්වාස ප්‍රස්වාස සුලන් රැලි කීපයක් අතරතුරදී දිග එක ආස්වාසයක් පැමිණේ. මේ නිසා සතියට ඇතිවන බාධා වළක්වා අකණ්ඩව සතිය පැවැත්වීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් කාර්ණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. හුස්ම රැල්ල දිග කෙටි වීම සතියට බාධාවක් නැහැ. දිග නම් දිග බව දැන ගන්නවා, කෙටි නම් කෙටි බව දැන ගන්නවා. අනිත් එක අපි හිතලා කරන එකක් නෙවෙයි නිසා ඒ ස්වභාවයෙන් වෙනදී කෙලස් කරගන්න එපා. ඒවට විරුද්ධ වෙලා. බුදුරජාන් වහන්සේ සතිපට්ඨානෙම දේශනා කළා තියෙනවා. දිග හුස්ම දිග හුස්ම විදියට තේරුම් ගන්න ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් දිග ප්‍රශ්වාසයේ කෙටි ප්‍රශ්වාසයේ කෙටි ප්‍රශ්වාසයේ වශයෙන් තේරුම් ගන්න කෙටි ආශ්වාසයේ කෙටි ආශ්වාසයේ තේරුම් ගන්න කියලා මිසක් මේ දිගේක කෙටි කරන්න කියලා හෝ කෙටි එක දිග කරන්න යන්න යන්න එපා. ඒක කිසිසේත්ම සතියට බාධාවක් කියලා ගන්න අමාරුයි. වෙනදට වැඩිය මේ වගේ දේවල් තියෙන බව වැටහෙන්නේ සතිය වැඩි නිසා කියලා නම් කියන්න පුළුවන්. ඒ නිසා මේ මේ වගේ කරුණු ගමනට බාධායි කියලා හිතමනහරහා හිතලුවක් කරා ප්‍රශ්න ඇති කරගන්න යන්න එපා. ඒක සත්‍යයට යට කරගෙන අනේකයි කරන්න ඕන. පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනයේදී මතක් කළ පරිදි භාවනාමය වශයෙන් ඇති කර ගන්නා ලද නිබ්බිදාය ස්වභාවය ඊට සාදර වී පවත්වා ගන්න ආකාරය ඉතා පැහැදිලි විය. මේ ආකාරයෙන් අපගේ එදිනදා ජීවිතයේදී ඇතිවන යම් යම් නිබ්බිදා ස්වභාවයන් රට ප්‍රායෝගික සාධරණ ආකාරයත් එවැනි අවස්ථාවකදී ඇතිවන උදාසීන අලස ස්වභාවයන්ගෙන් වළක්වා ගන්න ආකාරයත් කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. උදාහරණයක් ලෙස නිදිමත ස්වභාවයක් උදාසීන ස්වභාවයක් දැක්විය හැක. පෙරවන් සරණයි. නිදිමත ඉන්න බව ලෑස්ති වෙලා ගියොත් ඉස්සර පස්සේ සාකච්ඡා කරා විදිහට ඒ නිදිමත එන්නේ ගහින් ගෙඩි එනවා වගේ නෙවෙයි. ඒ හේතු ප්‍රත්‍ය අනුව ටික ටික ටික ටික එන්නේ. ඒක දිහා බලාගෙන ඉන්නකොට නිදිමත තමයි එන්නේ. නමුත් ඒ ක්‍රියාවලිය බුදුහාමරෝ විස්තර කරපේකමයි මේ වෙන්නේ කියනකොට ලොකු අවධියක් එන්න පටන් ගන්නවා. ඒක නිසා නිබ්බිදාව එන්නේ කාරණා දන්නේ නැති කෙනාට විතරයි. ලෑස්ති වෙලා දන්න කෙනාට ඒක නිබ්බිදාවක් වෙන්නේ නැහැ. ඒක භාවනා දියුණුවක්. එහෙම නැත්නම් විරාගයට හේතු වෙනවා. ඒ නිසා මේ යන වැඩපිළිවෙලෙම ওই විදිහටම ධර්ම සාකච්ඡා කරමින් බණ අහමින් භාවනා කරන්න. ඒක ටික ටික ටික ටික වැටෙන්න පටන් ගන්නවා. හදිසි කරන්න යන්න එපා. හදිසි කරන්න ගියොත් මේ තියෙන ලය, තියෙන ගැම්ම, තියෙන ආරවත් පවත් ගන්න බෑ. ඒ නිසා මේකම ඉවසිල්ලේ දිගට කරගෙන යන්න ඕන. ගරුතර ස්වාමින්වහන්සේ භාවනාවට තරමක් ආධුනිකව වශයෙන් ප්‍රමාත්ම භාවනාවේ යෙදිතු ආකාරය පිළිබඳව හොඳ අවබෝධයක් නොමැත. සක්මන් භාවනාවේ සහ අනතුරුව පරිණංක භාවනාවේ යෙදී සතිය පිහිටුව ඇතැයි හුස්ම රැල්ල පැහැදිලිව දැකිය හැකියයි වරින් වර සිතන විට ඊළඟට ගත යුතු පියවර කවරේද අතරමං සිටිනා බවත් හැඟියයි. ආයනපස්සන, වේදානපස්සන, චිත්තානපස්සන සහ ධම්මානපස්සන පිළිබඳ වටහා ගන්නේ කෙසේද? හුස්ම රැල්ල තුලින්ම දකින්න දේ බව ඔබ වහන්සේගේ දේශනෙන් වැටහි ගියත් එය තවමත් නොපැහැදිලිය. කරුණාකරේ පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. මේකදී සඳහන් වෙලා තියෙන මේ අනිෂ්ඨිර භාවය පටලවිච්ච ස්වභාවයේ තියෙන භාවනා කරුවට භාවනා කිරීම නිසාමද එනතම් භාවනා නොකරන මේ භාවනා කරන්න ඉස්සෙල්ලා සතිය පිළිබඳ අහන්න ඉස්සෙල්ලා තමන්ගේ ජීවිතයේ තිබුණ එකක්ද කියලා පොඩ්ඩක් මට දැනගන්න පුළුවන් නම් මට පුළුවන් විස්තර කරන්න මේක. නැවතත් ප්‍රශ්නේ අහනවා. මේ භාවනා කරලා පස්සේද මේ අනිශ්චිතතාවය වැටුනේ ඒ මේ එහෙම නැත්නම් පැහැදිලි නැති ගැති නැත්නම් භාවනා කරන්න ඉස්සලා ජීවිතේ තිබිච්ච එකක්ද කියලා. ඒකට උත්තර දෙන්නේ නැත්නම් මම යනවා ඊගා ප්‍රශ්න. භාවනා කරගෙන යද්දි ස්වාමීන් වහන්සේ එක්තරා අවස්ථාවකට එනකොට හිස් බවක් වගේ දැනෙනවා. එතකොටයි අර අතරමං වුණා වගේ දැනෙනවා. මොකක්ද ඊළඟට ගත යුතු පියවර? කය ගැන මෙනෙහි කරනවද නැත්නම් මරණානුස්තිති ධානමද ඒ වගේ කොතනින්ද ආයුත්තේ ඊළඟ පියවර කියන එක තේරුම් ගන්නට අමාරු නිසායි අතරමං ස්වභාවයක් වගේ දැනෙන්නේ එකයි කිව්වේ. ඔය අතරමං වෙලා තියෙන්නේ මම යා ඔය අයා ගෙන්නන්නයි මගෙන් අහන්නේ ආයෙසරයක් ඔය. දැන් අතරමං කරලා තියෙන්නේ මම අතරමං කරලා දැන් නැති වෙනකොට දැන් මයින් අහනවා අනේ අරයාගේ ඇඩ්‍රස් එක දන්නවද ස්වාමීන් වහන්සේ ටෙලිෆෝන් නම්බර එක දෙන්න කරුණා කරලා ඔය නැති වෙච්ච භාවය හොඳට හිත වද්දා ගන්න. මමයා නැති වෙනකොට අපිට භාවනා කරන්න බැරි වෙ අතරමං වෙච්ච ගතිය නිසා තමයි. අසරණ වුණා වගේ ගතිය තමයි. ඒ වෙනතම් පාළු ගතියක් දැනෙනවා. ඉතින් මේකට වෛර කරලා ආයෙත් මමයා ගෙන්න ගත්තොත් ආයෙත් මාන්නේ ගෙන්න ගත්තොත් ආයෙ තෘෂ්ණාව දෙන්න ගන්න. ඉතින් ඊට පස්සේ ආයෙත් Tamanට පුළුවන් වෙයි කක්කල ටිකක් ගාගෙන අනාගෙන ආයෙ හොදනවා ආයෙ ගා ගන්නවා. ඒක හොඳට දකින්න මේ නිබ්බිදාව ඇවිල්ලා තියෙන්නේ. මේ නිබ්බිදාව වැඩි වෙලා තියාගෙන ඉන්න මම මොකද්ද කරන්න ඕනේ කියලා. මේ ඇති වෙච්ච පාළු ගතිය, අසරණ ගතිය, නැති වෙච්ච ගතිය හේමම වැඩි වෙලාවක් ඉන්න. එතකොට මොනවා කරගුවොත් එහෙම වෙයි කියලා දෙහිතේ. එහෙම වැඩි වෙලාවක්ම ඉඳලා නැහැ. ඇත්තටම වශයෙන්ම කියනවා නම් අර එපා වීමක් වගේ ගතියක් එන නිසා. හරි ඒක වැඩි කරගන්න මොකද්ද කරන්න ඕන කියලා මං අහනවා. ඒ தත්වීම තවදුරටත් නැදී සිටින්න. නෑ ඒකට සාදර වෙලා යන්න. අනිත් දවසේ මේක එනවා. මේක මට වැඩි වෙලාවක් ඉඳ ලැබුණොත් හොඳයි කියලා. එතකොට මගේ ජීවිතේ මමයා නැති චිත්තක්ෂණ ටිකක් හම්බ වෙනවනේ. සක්කාය දිටිය නැති. ඉතින් වෙච්ච ගමන් එන පාළුව නිසා ආයෙ මේක ගෙන්න ගත්තොත් ජීවිතේ මල් විහිම්පල්. මුද ලස්සන ලියවිලා තියෙනවා කාරණාව. ඒක හේතු කරලා දෙන්න පුළුවන් වෙන්නේ පුද්ගලිකව කතා කරලා දෙන්න ඕනේ මේ පාළු ගතිය තනි ගතිය එනකොට ආයෙ බෙර ගහලා මන්ත්‍ර ගැප කරලා යකා ගෙන්න ගන්න දෝනේ නැත්නම් සංසාරේ කලාතුරකින් ගලාවක හම්බෙච්ච මේ මමය නැති සක්කාය දිට්ඨිය මේ චිත්තක්ෂණ පොඩ්ඩක් වඩා ගන්නද අපි කටයුතු කරන්න ඕනද කියලා බැලුවොත් අපි කොච්චර කෙලෙස් වලට ආසද කියලා තේරෙනවනේ ඔය පහළ වෙලා තියෙන කෙලෙස් නැති නිසා අපිට කරන්න තියෙන්නේ බුද්ධෝත්පාද කාලික භාවනා කරලා ඩිංගක් දැක්කා. මේක තව වැඩි කරගන්නේ කොහොමද කියලා ඔකට සාදර වුණොත් අපිට ක්‍රමසහගත විදි ගොඩක් තියෙනවා. සාදර වීම සඳහා කල යුත්තේ අනිත් දවසේ මේකම අපේක්ෂා කරන භාවනා කරන්න. ඉපාදී කරන්න මගේ පරයන්ක භාවනාව පට්ටල වී වාඩි වී සිටින් කයද සල්ප වේලාවක් බලා සිටිමි. ඉන්පසු ඉබේ වැටෙන හුස්ම දැනෙන්න පටන් ගනී. ආශ්වාස ප්‍රශ්වාස වල මුල මැද අග දෙස බලමින් සිටින විට ප්‍රමේ ශරීරයේ පැද්දෙන්නක් මෙන් දැනේ. මෙම අවස්ථාව මට දැනෙන්නේ මම බෝට්ටුවක් තුළ සිට හබල් පැදගෙන යනවා වගේ එනම් ශරීරයේ බෝට්ටුව වැනිය හබල් ගැසීම ආනාපානෙ වැනිය මේ විට මට සිතෙනවා මම අනන්ත සාගරයේ බෝට්ටුවක් දියත් කර නිවන් නැවත දූපත හොයා ගමන් කරමින් සිටින බව නමුත් ක්‍රමයෙන් සිතුවිලි ගලා යන්නට පටන් ගනී අනතුරුව ධාරාන්පත වර්ෂාවක් ඇද හැලෙන ලෙසින් වැල නොකඩී සිතුවිලි පැමිණේ මම සිහිය එළවාගෙන නැවතත් හුස්ම රැල්ලේ මුලැමැදාක දකිමි. මඳ වේලාවකින් මහා වර්ෂාවක් නැතුණක් මෙන් එක්වරම සිත නිශ්චල වේ. හුස්ම රැල්ල පවා නැවතුණා වැනිය. මද වේලාවකින් නැවත හුස්ම රැල්ලට සිත ගමන් කරයි. මේ අවස්ථාවේදී මගේ භාවනාවේ යම් දියුණුවක් සිදුන බව සිතට දැනේ. යකඩේ රත් වූ විට තලාගත යුතු යන්න සීපත් වේ. මම දිගටම ආස්වාදය හා ප්‍රස්වාදය දෙස බලමින් සිටිමි. වරින් වර සියුම් සිතුවිලි පැමිණ නැති වී යයි. නිශ්චල භාවයට නැවතත් පැමිණේ. නමුත් සුළු වේලාවකින් ත්‍රිගැසීමක් සමග නැවත පියව සිහිට පැමිණේ. මේ ආකාරයෙන් කීපවරක් සිදුවීමෙන් පසු භාවනාව ක්‍රමෙන් දියාර වී නැත්තටම නැති වී යයි. මෙම අත්දැකීම මා කලක සිට අත්දැකීමි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සමසිත පවත්වා ගන්නට උත්සාහ කරමි. ඒ තාමත් ඉන් ඔබට යාගත නොහැකි විය. මගේ ක්‍රියාපිළිවෙලේ වරදක් ඇතිදයි සිතේ. කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. විස්තර කියලා තියෙන විදිහට තැම්පත් වීම සහ ඇවිසීම ළඟ ළඟ ළඟ ළඟ ඉස්සලා ඉස්සලා නුඟ කලාතුරකින් වෙන්නේ පහුවේ එන්න පටන් ගත්තාම එකම පරියන්කේක ගොඩක් එන්න අරින්න එක. අවසාන වෙනකොට මේ තැම්පත් වෙන ආය විශ්ිනවා. ආය අවි තැම්පත් වෙන ආය විශ්ිනවා. අන්න ඒක බොහෝ වෙලා ඇසුරු කරුවට පස්සේ තැම්පත් උනායි කියලා කනගාටු වෙන්න දෙයක්වත් නැහැ. ඇවිස්සුනායි කියලා කන මේ තැම්පත් උනායි කියලා සතුටු වෙන්න දෙයක්වත් නැහැ. අවිෂණ කියලා කනගාටු වෙන දෙයක් නැත්නම් මේ දෙක ඒ තරමටම ළඟ ළඟ සිද්ධ වෙනකොට ඒ සඳහා තිබුණ බීචිකාව ඒ සඳහා තිබුණ අනිශ්චිත භාවයේ නිසක සැක භාවයේ නැති වෙලා තමයි තේරෙන්න පටන් ගන්න ওই දෙකම එකයි කියලා. දෙක එකිනෙකට ප්‍රත්‍යুৎপন্ন වෙලා තියෙන මුලදී නම් tempatක මේ සම්පූර්ණ අනිත් පැත්ත ඇවිස්සිල්ල. නමුත් ওই ළඟ ළඟට යන්න කිට්ටු කරලා තියෙන්නේ ඒක වෙන්න දෙන්න. පොඩ්ඩක් වෙලා වැඩිපුර වාඩි වෙලා ආයෙසරයක් බලන්න මේ ඇවිස්සිච්ච හිත ටිකක් බලවනා කරන ආයෙ tempatට. එක පරියංකයක වාර ගන්න වැඩි කිරීම තමයි මේකට දෙන්න තියෙන කෙටි උත්තර. ගරු ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ඊයේ දිනේදී පැවසු පරිදි වර්තමාන ගැන සිත යොමු කෙලිමි. එවිට ඊට සපදායක බව සහැල්ලු සහ සිතවිල රහිත ගුණදායක බවක් දැනුනි. වටපිට ශබ්ද ආවද නැවත සිහිය ආනාපානට යොමු කරගත හැකි විය. එම භාවනා අවස්ථාවේදී වාරේ වර්තමානයේ සිත සරසිල්දායකව කීප විටක් පවත්වාගත හැකි විය. එහෙත් ඉන්පසු එනම් හවස් භාගයේ හෝ අද දින උදේ වරුවේ කිරීමට අපහසු විය. ඊයේ දැනුණු සහැල්ලු බව නැවත සොයා ගැනීමට ඉතා උමනා වුවත් එනම් ලෙහෙසි නැත. අද දින ආස්වාස ප්‍රස්වාසයට සිත යොමු කළ විට දැනෙනුයේ එක දිනකට පසුව ඇති වූ අතීතයත් තරංගතුල මාසයක් අතීත පෙර ආ භාවනා වැඩටන්ට පසුව හෙට සතියන්තය ලබන සතියේ වන වැඩ තොගය ගැනයි. මේ සුතුවිලි කරදර කිරීම නොනැත්තිය හැකිය. මාගේ සිත නොසන්සුන් බවක් පාසල් කැමැත්තෙමි. වර්තමානයේ සිත යොමු කිරීම වඩා පහසු කර ගැනීමට වරකට ආස්වාද ප්‍රස්වාස පස්තරයක් බැගින් ගැනීමට සහ එයට සිත යොමු කිරීම උත්සාහ ගනිමි. එසේම මේ භාවනා වැඩසටහනින් පසු සුපුරුදු කලබලකාරී වටපිටාවට ගිය පසු සක්මනහා භාවනාව දෙකම පැයකට සීමා කළොත් හොඳද? දවසේ කුමන වේලාවලදීද සටහන් කළේ උදේ හවස යන උපකාරී තොරතුරු ආදා දෙන්නේ නම් මැනවි. පෙරුවන් සරණයි. ඒක එක සැරයක් හරි ගියාට ඉතින් ඒක හිතන හිතන වෙලාවට ආයේ නැහැ. නමුත් ඒක හරියන බවට හරියන බවට පින තියෙනවා කියලා තේරෙනවනේ. දැන් ආනි දවසේ එකලසයි ඕන කරන්නේ දැන් පින තියෙනවා දැන් ඒ විශ්වාසයෙන් දිගට කරන්න කරගෙන කරගෙන යනකොට ආයෙසරයක් හරියන්නේ ඉඳ සින ඊට පස්සේ ගොඩාක් වරදිනවා ආයෙත් අර කරිනවා ਸਰුවචන්සේ පෙන්ලා තියෙන්නේ එල් එකට ඊතලයේ විදින්න පුරුදු වෙන දුනු වැසියෙගේ දුනු ආයේගේ අතවැසියෙක්. කලාතුරකින් තමයි ටාගට් එකට වදින්නේ. නමුත් කරන්න දෙන ගහන ගහන යනකොට ඔන්න වදින ගාන වැඩි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි හරියටම කියලා ටාගට් එකට නැත්නම් එල්ලෙට වෙඩි තියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක දිගට කරන්ඩ ගෙදර ගියාට පස්සේ පැයක් සක්මන පැයක් පරියන්කය කියලා දවසකට මේ කොයි වෙලාවෙද කරන්න ඕන කියලා අහලා තිනවා. මට කියන්න තියෙන්නේ එහෙම තක්මයි පෑයි පරියංක පෑයි හරිවත් කරන එක ලොකු දෙයක්. නමුත් කළ යුත්තේ නම් දවසට හම්බෙන පැය 24න් පැය 25ක්ම භාවනා කරුවොත් විතරක් ගොඩ එන්න පුළුවන්. ඒ වෙනුවට පැය 22ක් අක්ක ගහලා ওই පැය දෙකක් හොදන්න නම් අමාරුයි. ඒ නිසා කොච්චර අපි කක්ක ගහන්න පැය ගන්න දෙනවද කියලා කල්පනා හිතා ගන්න. පැය දෙකක් ගන්න හොදන්න. ඊටු පැය 22 හොදන්න පුළුවන් කක්කා ගන්න වෙන්නේ ගෑවෙන්නේ. ඒක ලහනවා දෙකක් කරන්නේ තමයි ඇත්ත. ඒක නම් ඇත්තමයි මොකද නෑයෝ කියන්නේ එහෙම જાතියක්. <laughs> ඒගොල්ලෝ ළඟට ගියාට පස්සේ අය ගොඩ එහෙමනක් නෑ. ඒක ඒගොල්ලොත් කක්ක කරලා ඇඟෙත් ගන්න. ඒක නෑය කියන එකේ තේරුම. ඒක නිසා බලන්න පැය 24ක් තියෙනවා පුළුවන් නම් පැය 25ක් භාවනා කරන්න. මොකද සංසාරේ දැන් කරපු එරියස් තියෙන ගොඩක්. කෙලවරක් නැති එකක්. තව මේකෙමුත් පැය 22ක් අක්ක ගාගෙන පැය දෙකක් හොදන්න ගත්තොත් තව මෛත්‍රී බුදුහාමරෝගේ කී දෙනෙක් එනකන් ඉන්න විදිහට කියන්න බෑ. නිසා කරුණාකරලා මේ කෙලෙස් වලට මෙච්චර ආදරය කරන්න එපා. දවස පුරාම සතියින් ඉන්න බලන්න. දවස පුරාම සතියින් ඉන්න බලන්න. ඒක තේරුම් ගන්න බැරි වුණා නම් Nissan වන්ට ඇවිල්ලා වැඩන්නේ. ඔය පැය භාවනා කතා කරන්න හදනවයි කියලා කියන්නේ මේ තාම හතර හිතවිල්ලක් තියෙන්නේ. අපි මෙතන කරන්න හදන්නේ හැම වැඩක්ම සතියෙන් කිරීම පිළිබඳ අදහසක්. ගිය පාර මහතබාවට ඉස්සලා තිබුණු රැස්වීමකදී අපේ ලේකම්තුමා කිව්වා ධම්මජීව හාමුදුරන්ගේ දවසේ අවුරුද්දේ දවස් 365න් 450ක් වැඩ අරන් තියනවා කියලා. මේ රිට්‍රීට් කරද්දී කොළඹත් ගිහිල්ලා ඒත් රිට්‍රීට් එකක් කරලා ආයෙ මෙතනත් කරලා දවස් 365 450ලා වැඩ අරන් තියෙනවා. එහෙම කරන්නේ නැතුව කරන්න බෑ. මේ කෙලෙස් වලට පැය 22ක් දීලා ඊටු දෙකත් එක පෙන් කෙලලා අමාරු. අමාරු. ඒ නිසා පැය 24ම සතිය ඉන්නවා කියන අදහසක් අඩු ගන්න නිකන් අදහසකට හරි ගන්න. නැත්තම් මායя පොලොප් පොලොප් පොලොප් පොලොප් ගාලා ඉන වෙනවා මේ වාගේ තකතිරු જાතියක් මේ භාවනා කරන ගමනුත් තහනවා පැය දෙකක් අක්ක හොදන්නයි පැය 22ක් අක්ක කරන්නයි ඉතින් මමත් හා ගියොත් මටත් පව් සිද්ධ වෙනවා. ඒ කප්පට මම හා කියන්නේ. ඒ නිසා කරුණා කරලා කෙලෙස් වලට සලකලා කටයුතු කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාවේ උද්දාසීන බව ගැන භාෂිත පැමිණිලි කරමින් සිටි මාහට ඊයේ සවස අපූර්ව අත්දැකීමක් අදිසියෙම ලැබුණි. භාවනා ආසනයේ තුල අතපය වේදනාවලින් ඇඹරමින් අකණ්ඩව කමඨහන් තුල රැඳී සිටියේදී ආස්වාද ප්‍රස්වාස සියුම්ම ගොස් එතෙක් වේදනා දුන් බාහිර ශරීරය පිළිබඳ දැනීම සම්පූර්ණයෙන්ම අතුරුදහන් විය. දැන් මට කාය සංවේදනා දෙකක් ඇතිවිය. පළමුවැන්න නම් පෙනහළු ශාසනාලාදී සම්පූර්ණ සසන පද්ධතියේම චලනයේ හොඳින් දැරීමයි. දෙවැන්න මාහට හැඩයක් නැමැති වෙනස් වන සුළු ස්වභාවයේ එමි බායකෙන් ප්ලාස්මීය තත්ත්වයේ කයක් ඇති බව දැනීමයි. මේ ඉතා සැහැල්ලු සැපදායක දැනීමක් වූ අතර මේ අලුත් අය ඉහළට එසවී යාමට උත්සාහ දැරිය. මා මෙලෙස ඉහළට එසවී ඉවත් වී යාවි දැයි බයක්ද සිතුනි. මෙම தත්ත්වය තුලදී මගේ භාවනා කමටහන පෙනහළු වල චලනය හොඳින් දැනුන නිසා පෙනහළු වල පිම්බීම හැකිලින් මෙත යොමු විය. තවද ඊට අඩුවෙන් ශාලාව සහ අවට කුජලයන් ගැන හිතවිලි පැන නැගිනි. තවද සිවම් වූ බාහිර ශරීරය තුල එහා මෙහා යන වායු ධාතුව පිළිබඳවද සංවේදනා ලැබුණි. මෙම මේ தත්ත්වය තුල මට රූප වේදනා සංඥා සංකාර විඥානය යන පහම පැහැදිලිව දැනුනි. නමුත් මෙලෙස සැහැල්ලු හැඩයක් නැති කයක් දරමින් වෙනහළු වල පිම්බීම හැකිලිම දක්වමින් සිටියත් එතනින් ඉදිරියට ඒ වැඩිම පිළිබඳ සැකමත් වී නැවත පියවි කයට එන්නට තීරණය කළෙමි. ඒ ඊටා මෝඩ කමකි. මේ භෞතික කය 3000ක් දහස් ගණක් බරති දෙයක් මෙන් දැනී ගියේය. නිරේ වේදනාවෙන් ඊටා දැඩි වේදනා සිරුරේ ඇති බව දැයිරුනි. විනාඩි 10න් පසු එම සංවේදනා උරුපුරුදු සාමාන්‍ය තත්ත්වයට පත්විය. තරහටල බර වේදනා සාපේක්ෂ මැනීම් බව මම දැන් දනිමි. මගේ ප්‍රශ්නය සාමින්වාස ඉහත තත්ත්වයේදී පෙනහළු පිම්බීම හැකිලිම දිගටම මෙනෙහි කළ යුතුද? නැතිනම් මේ දැනුණු ස්කන්ධ පංචකය විදර්ශනා කළ යුතුද? ඔබ වහන්සේට ඇතුළු අප සියලු දෙනාටම මේ මායාකාරී අවිද්‍යාවෙන් මිදී චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා. භාවනාදී ගොඩාක් වේදනාවක් විඳලා හරහා ගියොත් ලොක්සාල සාන්තියක් ලැබෙනවා. ඊට පස්සේ හිතෙනවා හැමදාම මට මේක ඉන්න පුළුවන්. මේ කියන තරමට ඒ තරමටම දැනෙනවා. නමුත් ඒක කල් හිටින්නේ නමුත් බර වේදනාවක් විඳලා ඒක ඉක්මවුවොත් ලොකු සාන්තියක් ලැබෙනවා. ඒ නිසා බර වේදනාව විඳින දන්න එකන බර සාන්තියක් ලැබෙනවා. වේදනාවකට නැගිටලා ගියොත් ඒක ලැබෙන්නේ නැහැ. මුත් මේකෙදී ඊට පස්සේ අර අරමුණේ හොඳට හිත පවතිනකොට ඒක ලොකු දෙයක් නෑ ඊට පස්සේ. ඊට පස්සේ ආයෙ හිතෙනවා මේ පුරුදු ජීවිතෙට එන්න. ආපු ගමන් තේරෙනවා අට වැඩි විශාල දුක් කරදර තොගයක් එනවා. ඉතින් ඒ වගේ යෝගාවචරයට අවස්ථා රාශියක් ලැබෙනවා තමන්ගේ කය ගැන සඳහන් කරන්න. මේ පංචස්කන්ධ කල්පනාව කොහෙන් ආපු එකක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මේ කොනවා හරි කරන්න ගිය ගමන් මොනවා හරි කරපු ගමන් අපිට හිතටම ඉන්න බැරුවට අනිච්චන් දුක්ඛම් බලනවා. අනිත් උදේ වායේ බලනවා, පංචස්කන්ධේ බලනවා, පව් අපා අර යන භාවනාවට යන්න දෙන්නෙම නැහැ. ඊට පස්සේ අන්තිමට මම අහනවා දැන් පංචස්කන්ධය බලන්නද යන්නේකේ යන්න දෙන්නද ආයෙ කක්ක ශරීරයට එන්නද මං අහන්න ඕනේ නැහැ මේක තමන්ම දෙතුන් සැරයක් කරනකොට තේරෙයි. භාවනා යන්නේ කියලා තියෙන එකම බාධාව තමන්ගේ කල්පනාව විතරයි. ඒ වෙලාවදී එක යනාතේ යන්න දෙන එක තමයි අපිට තියෙන ලොකුම ඥානෙ. ඒක හරි අහිංසක දෙයක්. යන්න හදන වෙලාවේ භාවනාවට යන්න දෙනවා මිසක් ඔය මොන ඥානෙ දැම්මත් ඒක හරි තිරිසක්. අර තමයි මේ සංස්කාර කියලා කියන්නේ නිසා සංස්කරණය නොකර අහුවෙන්නේ කලාතුරකින්නේ එනද අහිංසකව භාවනාවට යන්න දෙන්න. ගිය දවසේ තේරෙයි අපේ දැනුම නැත්තම් මීට කලින් නිවන් දැකලා. දැනුම තමයි අපිට ප්‍රධාන වශයෙන් හරස් වෙලා තියෙන. ඉතින් එහෙම වෙන්නේ නැහැ දැනුම හරියට පාවිච්චි කරන්න පුළුවන්. හුඟ දෙනෙක් එක මෝල් ගහගilla වගේ, කඩුව ගilla වගේ අනිච්චන් දුක්ඛන් දානවා, උදක බකන් කියනවා. එහෙම නැත්නම් පංචස්කන්ධ බලන් හදනවා. පව් අර පොඩි බබාට හයි ප්‍රෝටීන් දීලා ඉතින් බඩ යන්න ගන්න. පොඩි එකාට දෙන්න ඕනේ ඇල්ලතෝ කොත්ත මල්ලි වතුර විතරයි. මම හිතන අපිට නතර කරන්න වෙයි මොකද දැන්නවත් පැය කමාරක් කරන් තියෙනවා. තව ප්‍රශ්න කොච්චර තියෙනවද? ඔය ඒක නිසා අපි හෙට පටන් ගන්නකොට මේ ප්‍රශ්න ටික තියමු. ගොඩාක් වෙලා කතා කරේ හිටියොත් මටත් තමයි අනිත් එක සක්මන් කරන්නත් වෙලාවක් නැතිව. ඒ නිසා ඉතුරු වෙලා තියෙන විනාඩි පැයකොත් විනාඩි 30 කාලේ විනාඩි 45 සැසිවාර දෙකක් කරගනිමු. මෙතෙන් සිට 3යි කාලේ වෙනකන් සක්මන් කරලා 3යි කාලේ ඉඳලා 4 දක්වා පරියන්ක භාවනාවට යමු. මේ සාකච්ඡා කර ප්‍රශ්නයි නොකර ප්‍රශ්නයි පටව ගන්න එපා. සාකච්ඡා කරපු නැති ප්‍රශ්න ටික තියලා එහෙම නැත්නම් හෙට පටන් ගන්නවා හරි කියපු ටිකේ. පැයකමාරට පස්සේ තේරෙන්නේ කරපු ප්‍රශ්න ටිකමයි කරන්න කියලා. හරි. ඒක නිසා අනිත් දවසේ අපි පටන් අරගන්නේ ඒක නිසා ප්‍රශ්න නොසලකා හැරියා නෙවෙයි උසාවියේ වහන්න කාලය ආපු නිසා අපි කල්තිබ් එක විතරයි කරන්නේ හිතන රක් කරගන්න එපා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි